බුදුරජාණන් වහන්සේ දෙසූ බණපදවල ශක්තිය මේ විශ්වය පුරාම පැතිරිලා. බෞද්ධීන් හැටියට උපත ලැබපු අපි එපමණකින් නොනැවති ජීවිතයේ සත්‍ය මඟ පෙන්වා දුන් උන්වහන්සේගේ ධර්මයේ අරුත්පර ගැඹුරට යමින් මේ සොයන්නේ ජීවිත සැනසීමමයි. නිසල වනපියසක රහතුන් වැඩි මක ඔස්සේ නිස්කාන්සුවේ නිහඬව ගමන් කරන උන්වහන්සේ කවදාක හෝ ඔබටත් මුණ ගැසී ඇති උන්වහන්සේ මුණ ගැහෙන්නට අපට අවස්ථාව ලැබෙන්නේ ඔබ බොහෝ වාසනාවන්ත නිසායයි මට අනේක වාරයක් සිටී දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයකුගෙන් දම් පැන්පිතක් මේ කරන දහම් සාකච්ඡාව ඔබට බොහෝ සෙයින් වැදගත් වේවී මේ තාක් දුරට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් පසක් කරගත් සත්‍ය උන්වහන්සේගේ වීරයෙන් පසක් කරගත් බුදුරජාණන් වහන්සේගේ දහමේ සත්‍ය පහදා දේවි. ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ යුගයක බෞද්ධයෙක් හැටියට කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උතුම්ම පූජාව සංඝයා ආරමුණු කරගෙන දෙන්නා වූ දානයයි කියලා. තේරුණාද? එතකොට මේ ලෝකේ යමෙකුට කරන්න තියෙන උතුම්ම පූජාව තමයි බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. තේරුණාද? එතකොට ඒ පින තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලය. ඊට වඩා කුසලයක් මේ ලෝකේ නැහැ. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැහැ. තේරුණාද? නමුත් රහතන් වහන්සේලා ඉන්නවා. රාතන් වහන්සේලාට මහා සංඝය ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි දෙවෙනි ශේෂ්ඨම කුසලයේ මේ ලෝකේ තියෙන්නේ. ඒතකොට තුන්වෙනි ශේෂ්ඨ කුසලයේ තමයි එතන අනාගාමී ඵලයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයාට මහා සංඝරත්නය අරමුණු කරගෙන දන් දෙනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එතන ඉන්නවා. ඒක තමයි තුන්වෙනි ශේෂ දාණය. ඒතර හතරවෙනි ශේෂ දාණය තමයි ස්වාමින් වහන්සේලා වඩම්මනවා. එතන සකු르දාගාමි ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. ඒ සියලු දෙනාටම සංඝය අරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි හතරවෙනි ශේෂ දාණය. පස්වෙනි ශේෂ දාණය තමයි එතන සෝවාන් ඵලයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. සංඝය අරමුණු කරගෙන දන් දෙනවා. ඒතර ඒක තමයි පස්වෙනි ශේෂ දාණය. ඒ විදිහට නෝනා මෙහෙම මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සාමණේර ස්වාමින් වහන්සේට දෙන්නා වූ දාණය. තේරෙනවා සාමණේර ස්වාමින් වහන්සේට දෙන්නා වූ දාණය. ඉනොත් පල්ලෙහාට ගිහිල්ලා තමයි අපිගේම උපෝසත දස සීලය සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් ඉන්නවනේ. ඊට පස්සේ උපෝසත අටාංග සීලය. ඊට පස්සේ ආජීව අට්ටමක සීලය. ඊට පස්සේ පංච සීලය. ඊට පස්සේ තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දාණය. ඉන් පස්සේ තමයි නෝනා ළමා නිවාස වලට, රෝහල් වලට දෙන දාන තියෙනවනේ. ඒගොල්ලන්ට දෙන දාණයයි තියෙන්නේ ඊටත් වඩා පල්ලෙහාට. ඊනොත් පල්ලෙහාට තමයි ওই බලු කපුටන් උදසා දෙන දාණය. නමුත් අපි රෝහලට ගිහිල්ලා ළමා නිවාසෙට ගිහිල්ලා දන් දෙද්දි ඒගොල්ලෝ පංචශීලයේ සමාදන් වෙලා ඉන්න පිරිසක් නම් ඒගොල්ලන්ට පංචශීලයේ සමාදන් වෙච්ච කෙනාට අදාළව දෙන්නා වූ දානේ ආනිසංශ තියෙනවා. එනිසා දානයේ ආනිසංශ පක්ෂය වැඩි වෙන්නේ ඒ අය සමාදන් වෙලා ඉන්නා වූ සීලේ ගුණාත්මක භාවය තුලයි. තේරුණාද? ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දාණය තමයි බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් අරමුණු කර දෙන්නා වූ දාණය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී එක්තරා අවස්ථාවක චීවරයක් ගෙනල්ලා පූජා කරන්න හදන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෞතමිය මේක සංඝයා අරමුණු කරගෙන පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගන්න එපා. තේරෙනවද? සංඝයා අරමුණු කරගෙන පූජා කරගන්න කියලා. නමුත් පළවෙනි දෙවෙනි තුන්වෙනි තුන් අවස්ථාවෙම මහා ප්‍රජාපති ගෞතමී ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම මත තමයි ප්‍රජාපති ගෝතමී තේරුම් ගන්නේ මහා සංඝයාට පූජා කරපු දෙයි ආනිසංස වැඩි කියලා. ඒ නිසා මේ මොහොතේ නෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යමක් මලකින් හරි පූජා කරනවා නම් තේරුණාද? ඒ පූජා කරන මලෙන් ලැබෙනා වූ කුසලයේ කවදාවත් අපිට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. තේරුණාද? එක මහත්තයෙක් කිව්වා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලුම සිව්පසයන් ලැබෙනවා. අපි කියන පාරේ ඉන්න දුගියෙකුට මුකුත් නැහැ බඩගින්නේ ඉන්නේ කියලා. තේරෙනවා. ඒතකොට දැන් අපි කියමු දැන් අපි බත් පාසලයක් අරගෙන යනවා. බත් පාසලයක් අරගෙන යනකොට දැන් අපිට පේනවා යාචක මහත්තයෙක් ඉන්නවා. මෙයා සුමානකින්වත් කාලා නැහැ. තේරෙනවද? නමුත් ඒ යාචක මහත්තයාට ඉස්සරහා තව මීටර් 500ක් ගියහම බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නවා. තේරෙනවද? දැන් කෙනෙක් එනවා කෙනෙක් බත් පාසලේ අරන් එවිලා කල්පනා කරනවා බුදුරජාන් වහන්සේට ඕන තරම් දාන්න තියෙනවා. මේ යාචක මහත්තයා දැන් මෙතන මැරෙන්නයි යන්නේ. මම මෙයාට බත් පාසලේ දෙනවා කියලා. එයා අර යාචක මහත්තයාට බත් පාසලේ පූජා කළා. එයා යනවා. තව මහත්ෙක් කෙනා බත් පාසලයක් අරගෙන. එයා දකිනවා අතන निराහාර වෙන යාචක කෙනා දකිනවා. නමුත් එයා දැකලා බුදුරජාණන් වහන්සේත් දකිනවා. ඒතකොට එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට දෙන දානේ මහත්ඵල මහානිසංස කියලා. එයා යාචක මහත්තයා පව් කරගෙන ගිහලා අර බත් පාසලේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒතකොට දැන් මේ දෙකෙන් ආනිසංස වැඩි කවුද? බුදුරජාණන් වහන්සේට පූජා කළා උදානය. එතකොට මේ යාචක මහත්මයා අතන කුසගින්නෙන් ආහාරේ निराහාරෝ ඉන්නේ නෝනා එයා කළා වූ අකුසල් විපාකයක් නිසා. එයා පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. දන් දෙන දේවල් වැළැක්වුවා. වැළැක්වීම නිසා එයාට බඩගින්න තමයි මැරෙන්න හරි ජීවත් වෙන්න හරි තියෙන්නේ. ඒ නිසා එතනදී මහත්ඵල මහානිසංස භාවයටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාන. දැන් සමහර වෙලාවට සමහරු කියනවා අපේ ගිහි පිංගතුල්ලා ගිහිල්ලා බෝධින්නාංශේව කිරිකලවලින් නාවනවා කියලා. හොඳේ. එතකොට කිරි කල 10ක් බෝධින් වහන්සේ ණයවුවාම කෙනෙක් චෝදනා කරනවා අනේ මේ කිරි කල 10 අර දුප්පත් ළමයිට දුන්නා නම් කොච්චර පිනක්ද කියලා. නමුත් ඒක සාමාන්‍ය විවාහාරයේදී අපිට මේක සාධාරණයි කියලා දකින්න පුළුවන් ඒ ප්‍රකාශය. නමුත් කර්මය කර්මඵල තුලදී නෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බෝධි අවබෝධ කරගෙන යමෙක් කිරිකල වලින් බෝධින්නාන්සේ නෑවුවා නම් මෙතන 1000කට දන් දුන්නට වඩා ශ්‍රේෂ්ඨ පිනක් අතනින් රැස් වෙනවා. තේරෙනවද? එනිසා බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාණය අග්‍ර වෙන්නේ. ඒ වගේම මහා සංඝරත්නය උදෙසා දෙන දාණයයි මුල් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වෙලාවේ අපිට මේ මාර්ගයේ දශමයක් හරි අපි මේ ධර්ම මාර්ගේ ගමන් කරනවා නම් ඒ දශමයක් හෝ ධර්ම මාර්ගය අපිට පාදලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. එනිසා අපි සාස්තුන් වහන්සේ මුල් කොටගෙනයි මේ ගමනේ යන්න ඕනේ. ද සාස්තුන් වහන්සේ මුල් කොටගෙන යන ගමනේදී අපි යන්නේ කොහාටද? ආරෂ්ඨාංගික මාර්ගය තුල. ආරෂ්ඨාංගික මාර්ගය තුල මේ ගමන යන්නේ. එහෙනම් ආරියෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා දෙකකට බෙදෙනවා. නමුත් අපි මුලින්ම ඉන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුල. එතකොට ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව මුල් කාරණේ. එහෙනම් තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මුල් වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මේ යන ගමනේදී අපි මුලින්ම බුදුරජාන් වහන්සේට කරන්නා වූ පුද පූජා ඒවත් පිළිවෙත් අපිට මේ ගමන යන්න ශක්තියක් වෙනවා. නමුත් අපි එතන නතර වෙන්න පල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඒ නිසා කැමති කෙනා මේවා ආමිෂයේ පහු කරගෙන ප්‍රතිපත්තියට යනවා. නමුත් හැම කෙනාටම අපිට කියන්න බෑ ප්‍රතිපත්තියට යන්න කියලා. හැම කෙනෙකුම අපෙන් කියන්න බෑ බුදුරජාන් වහන්සේට මේ පූජාවන් කරන්න එපා ඔබලා භාවනා කරන්න කියලා හැමෝටම කියන්න බෑ. මොකද හැම කෙනෙක්ම මේ මාර්ගය තුල දාන සීල භාවනා කියන මාර්ගය තුල තමයි මුලින්ම ඉස්සරහට යන්නේ. ඒ නිසා මුලින්ම අනිවාර්යයෙන්ම අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ කරන වල්පිළිවෙල කරන්න ඕනේ. ඒවෙන් බැහැරව අපිට ගමන ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන කෙනා මේක පසු කරලා ඉස්සරහට යාවි. එයාට ආමිෂය අතහැරලා ප්‍රතිපත්තියට යන්න පුළුවන්. නමුත් හැමෝටම අපිට ප්‍රතිපත්තියට යන්න කියන්න බෑ ආමිෂයෙන් බැහැර වෙලා. තේරෙනවද? මොකද ලෝකයේ ඉන්න අයගේ ඉන්ද්‍රිය ධර්මයන් එක එක ස්වභාවයෙන් තමයි තියෙන්නේ. තේන ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රියයන් වැඩිීමේ ස්වභාවය මත තමයි යා ඉස්සරහට යන්නේ. ඒතොර ඉන්ද්‍රිය ධර්මයන් වැඩිීමේ අඩු ස්වභාවයන් තියෙන අයට අපිට අරයා යන මාර්ගය යන්න කියන්නේ කියලා අපිට කියන්න බෑ. එයා අතන නවතිනවා. එතනින් හරි එයා සතුටු වෙනවා. දැන් අපි කවදාකවත් අපිට කියන්න බෑ වෙසක් එකට පෙන්වන්න ආව තොරණ වැරදි කියලා. වෙසක් එකට තියෙන ආව මේ උත්සව වැරදි කියලා. මොකද මුළු ජීවිතේටම පන්සලට නොගිය මිනිස්සෙක් ඉන්න පුළුවන්. ඒ පන්සලට නොගිය මිනිස්සයා වෙසක් දවටද වෙසක් තොරණ බලන්න යනවා. දැන් තොරණ බලන අර බුදුරජාන් වහන්සේගේ රූපකාය අර රශ්මි ධාරාවන් අර ලයිට් දැකලා ඒ ගැන හිතමින් යා ගෙදර එනවා. නමුත් කවදාකවත් පන්සලකට ගිහලා සිල් සමාදන් වෙලා නැහැ. නමුත් හිතමින් ගෙදර ඇවිල්ලා රැය නිදා ගන්නකොට එකපාරට මැරෙනවා. මැරෙන වෙලාවේ සිහිපත් වෙන්නේ අර තොරණ. එයා ගිහලා ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා එහෙනම් තොරණ තියෙන දේත් වැරදි කියලා අපිට කියන්නේ. මොකද ඊට අදාළා ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් අපි එතනින් ඉස්සරහට ගියා නම් අපි දන්නව දැනගන්න ඕන ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට යන්න. නමුත් ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට ගියත් නෝනා කවදා හරි අපි මේ මාර්ගයේ ගිහිලා රහත්භාවයටපත් වෙන තමයි අපි මේ යන්නේ නේද? නමුත් රහතන් වහන්සේ උනා Tamanගේ සාස්තුන් වහන්සේ හැට බුදුරයන් වහන්සේට වන්දනා කරනවා. බුදුරයන් වහන්සේට මලින් සුවඳින් පූජා කරනවා. නමුත් එයාට සංස්කාරයන් පිළිබඳ ගැටලුවක් නැහැ. එයාට කුසල් සිත් අකුසල් සිත් සකස් වෙන්නේ නැහැ. නමුත් මාර්ගය පෙන්වා වූ බුදුරජාණන් වහන්සේ කියන ගරුත්වය එයාට තියෙනවා. එතකොට කවදා හරි අපි රහත්භාවයටපත් උනත් ඒ රහතන් වහන්සේ කියන්නේ පරමාදර්ශී චරිතයක්. පරමාදර්ශී චරිතයක් කියන්නේ එයා මුළු ලෝකෙටම ආදර්ශවත්ව තමයි ජීවත් වෙන්නේ. එයාට බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා තුළ කුසල කුසල සංස්කාර රැස් වෙන්නේ නැහැ. නමුත් එයා ලෝකෙට පරමාදර්ශයක් වෙන්න ඕනේ. ලෝකෙට පරමාදර්ශයක් වුණ තැනදී රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ උදෙසා මලින් සුවඳින් පූජා කරනවා. මොකද එහෙම නොකළොත් එයාව අනුගමනය කළ අනිත් අයත් ඒක නොකරන්න පුළුවන් තේරුණාද ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ මේ මාර්ගය අපිට මතු කරලා දෙන්නේ ඒ නිසා උන්වහන්සේ උදෙසා තමයි අපි මුලින්ම පූජාවන් සිද්ධ කරන්න ඕනේ උන්වහන්සේ පසක් කරගත් සත්‍යයත් එක්ක ඔබට දේශනා කරන මේ දහම් කරුණු ඔබේ ජීවිතය සකස් කරන්න බෙහෙවින්ම ඉවහල් වේවි. මා ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ බෞද්ධයෙක් හැටියට ඔබ වඳින පුදන වස්තුන් විශේෂයෙන්ම ශ්‍රීමා බෝධීන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ මේ වගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට අපි මේ වඳින පොඳන වස්තුන් තුල ගැප් වෙලා තියෙන ශක්තිය පිළිබඳව අපි උන්වහන්සේගෙන් විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයාගිය අපේ කාලයේ මුනිවරයකුගේ ආවර්ෂණය. ඔබට දහම් කරුණු පහදන මේ පූජනීය ස්වාමින් වහන්සේව මුණ ගැහෙන්නට අපිට අවස්ථාව ලැබෙන්නේ ඔබ වාසනාවන්ත වූ නිසාමයි. උන්වහන්සේ දෙසූ මේ දහම් පද ඔබගේ සැනසීම සතුට ජීවිත අවබෝධය පතාම මෙසේ ඉදිරිපත් කරන්නට අප කල්පනා කරා. දැන් අපි ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානවන අයුරෙන් අපට හැඟෙන තරමටම ශ්‍රීමාබෝධීන් වහන්සේ ශ්‍රී දන්තධාතුන් වහන්සේ මේ ලංකාවේ වැඩවෙසෙනවා. උන්වහන්සේලා සතු වූ අනන්ත වූ ශක්තිය පිළිබඳව අපි දැන් උන්වහන්සේකෙන් විමසමු. බුදුරජාණන් වහන්සේගේ වන්දනීය ඒ ධාතුන් වහන්සේලා ඒ පාරිභෝගික වස්තුන් වල තියෙනා වූ ගුණය බලය පිළිබඳ අපිට කොතනකවත් සැකයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? ඉතින් අපි ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ, සුවන්වැලි මහා සෑ සම්බුදුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ දකින්න ඕනේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට. ජීවමාන බුදුරජාන් වහන්සේට. ඒ සෑම දෙයක් තුළම දැන් බෝධිය කියලා කියන්නේ සම්මා සම්බෝධිය. බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය තමයි බෝධින් වහන්සේ තුنين අර්ථවත් වෙන්නේ. එතකොට අපි එතන තමයි දකින්න ඕනේ. දැකලා ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට මේවාට අපි වත් පිළිවෙත් සිද්ධ කරනවා. ඉතින් ඒ වත්පිළිවෙත් සිද්ධ කිරීම නිසා අපි ඇති කරගන්නා වූ ඒ වන්දනීය වස්තුන් නිසා ඇති කරගන්නා වූ සෑම සිතුවිල්ලකදීම අපිට සුගතිගාමී කුසල් චිත්තයන් සකස් වෙනවා නෝනා. ස්වාමින් වහන්සේ පුද්ගලයෙකුට නිරෝගී කයක් මනසක් හිමි වෙන්නේ කොහොමද ස්වාමින් වහන්සේ? මේ මේක ආයුෂ වර්ණයේ සැපේ බලය. තේරුණාද? දැන් ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා පෙර ජීවිතේ අපි කළ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. තේරුණාද? දැන් බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංසයන් දේශනා කරනවා. දානේ ආනිසංසයන් දේශනා කරනවා. දානේ ආනිසංසයන් දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දානේ ආනිසංස හැටියට මොකද කියන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය. ඒ කියන්නේ මේ ජීවිතේ යම් කෙනෙක් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්විඳිනවා නම් ඒ අත්විඳින්නේ දානයේ ආනිසංස නිසාමයි. දැන් අපේ රටේ කොච්චර ප්‍රභූ මහේශාක්‍ය මහත්තුරු නෝන්ලා ජීවත් වෙනවද? ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍යභාවය කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සමාජ සාධාරණයක් ගැන අපිට කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒගොල්ල පෙර ජීවිතේ රැස් කළා වූ පිනමයි. ඒ නිසා පෙර ජීවිතේ අපි ආයුෂ වර්ණයේ සැපේ බලය අත්විඳිනකොට මේ ජීවිතේ අපිට මහේශාක්‍ය ජීවිතයක් ලැබෙනවා. එතකොට මේ ජීවිතේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සංස්කාර. තේරුණාද? එතකොට මේ සංස්කාර අපි ගෙවන්න ගෙවන්න නෝන අපි අලුතෙන් සංස්කාර රැස් කරන්න ඕන. අපි අලුතෙන් සංස්කාර රැස් කළේ නැත්නම් අපේ මේ සංස්කාර ඉවර වෙච්ච තැනදී අපි අප්‍රමාණ දුකට අනාගතයේදී පත් වෙනවා. ඒ නිසා යමෙකුට මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය හීනයි කියන්නේ තේරුණාද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එයා පිනෙන් හීනයි කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ කියනවා පින කියන වචනේ අර්ථය තමයි සැපය. යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා. මොකද එයා පෙර ජීවිතේ කළා වූ සංඝයා අරමුණු කරගෙන කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් කළා වූ පූජාවන් පින්කම් තමයි මේකට හේතුව. ඒ නිසා යමෙක් මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හීන වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යා පෙර ජීවිතේ පිනේ දුර්වලයි. එතකොට එහෙම ආයුෂ වර්ණයෙන් සැපයෙන් බලයෙන් හීන වෙනවා නම් ඕනා අපි ආයිමත් දේවාල පස්සේ ගිහිල්ලා යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒවා තුලින් අපි තවත් දුකටමයි යන්නේ. තේරුණාද? එහෙනම් මේක කවුරුත් දෙවියෙක් බ්‍රහ්මයෙක් කරපු දෙයක් නෙමෙයි. තමා විසින් කරපු දෙයක්මයි. එසා තමාගේ ජීවිතේට ආයුෂ වර්ණය සැපේ බලය හීන වෙලා ලෙඩ දුක් හැදිලා මේවා වෙනවනම් අපි කවදාකවත් ගිහිලා බෝධින්නාංශයේ පඳුරක් බැඳලා තේරුමක් නැහැ. දේවාලයක ත්‍රිශූලයක ගිහිල්ලා පඳුරක් බැඳලා තේරුමක් නැහැ. එහෙම පඳුරක් බඳිනවා නම් පඳුරක් බඳින්න තියෙන හොඳම තැන තමයි තමාගේ මේ අතේ පඳුර මැඩ ගන්නවා. මොකද අතේ පඳුර තිනකොට Tamanට හැම වෙලාවෙම තේරෙනවා අකුසලයේ නිසායි මට මේ දේ උනේ කියලා. අකුසලයේ නිසායි මේ දේ උනේ කියලා දැකලා මොකද්ද කරන්න ඕනේ? කුසල් දහම් තුල ශක්තිමත් වෙන්න. ඒ නිසා මේ ජීවිතයේ යමෙක් මේ මනුස්ස ජීවිතය ලැබලා දන් දෙන්නේ නැත්තම් දැන් අපිට පේනවා සමාජේ හුඟක් අය ඉන්නවා දන් දෙන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ දන් දෙන්න කැමති නැහැ. රැස් කරනවා, හම්බු කරනවා. ඒගොල්ලෝ කාලා බීලා හොඳින් සතුටින් ජීවත් වෙනවා. ඉන් එහාට දන් දෙන්න කැමැත්තක් නැහැ. එවැනි අයට නෝනා ආයුෂ වර්ණය, සැපේ බලය එන්න එන්නම හීන වෙනවා. තේරෙනවද? යමෙක් Taman හම්බු කරන දෙයින් දන් දෙන්නේ නැත්තම් ඒ දන් නොදෙන්න වියදම් කරන්නා වූ හැම සතයක්ම ඒගොල්ලන්ට රෝගාබාධ උදෙසා වියදම් කරන්න වෙනවා. බෙහෙත් වලට ෆාමසි වලට වියදම් කරන්න වෙනවා. මොකද ඒගොල්ලෝ මෙතනින් ආයුෂ වර්ණය බලය රැස් කරන්නේ නැහැ. ආයුෂ වර්ණයේ සැපේ බලේ රැස් වෙන්නේ මොකද්ද? දානය තුලින්, පින්කම් තුලින්. එතකොට පින්කම් නොකර දානය නොකර ඒවෙන් ආයුෂ වර්ණයේ බලේ රැස් වෙන්නේ නැති වෙනකොට ආයුෂ වර්ණ බලයේ හීනභාවය නිසා අනිවාර්යයෙන්ම රැස් කරන මුදල් ෆාමසි වලටයි වෛද්‍ය ශාස්ත්‍රයේ උදෙසා ඒගොල්ලෝ යොමු කරන්නේ. උණේයි මෙතන ආයුෂ වර්ණයේ බලයේ රැස් කරන්නේ නැහැ. එනිසා මේ ජීවිතේ යමෙකුට රෝගාබාධ තියෙනවා නම් යමෙකුට වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒගොල්ලෝ තව තව ශක්තිමත් ආකාරයෙන් දානය තුල ස්ථාපිත වෙන්න ඕනේ. මොකද දානයයි ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබෙන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් ආදායම අඩු ජනතාව ඉන්නෝ. ඒ ආදායම අඩු ජනතාව හුඟක් වෙලාවට දන් දෙන්න කැමතියක් නැහැ. ඒගොල්ලෝ කැමති අනුන්ගේ දේ ලබන්න. මොකද ඒගොල්ලන්ට මුකුත් ලැබිලා නැහැ කියලා අනුන්ගේ දේ ලබන්න. එතන හරි භයානක තැනක් තියෙනවා. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපිට මේ දුප්පත් භාවය ලැබුණේ අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවද? ඒ නිසා අනුන්ගෙන් ලබනවායි කියන තැන විතරක් නෙමෙයි. මේ මොහොතේ හරි අපේ දුප්පත් භාවය තුල ඉඳන් හරි අපි දක්ෂ වෙන්න ඕනේ. අපි දවසට රුපියල් 100ක් නම් හම්බ කරන්නේ රුපියල් 10ක් දන් දෙන්න. රුපියල් 1000ක් හම්බ කරන කෙනා රුපියල් 100ක් දන් දෙනවා. නමුත් රුපියල් 100ක් හම්බ කරන කෙනා රුපියල් 10ක් දන් දෙන්න දන් වෙනවා. එතකොට දුප්පත් මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා අනුන්ගෙන් බත් පාසලයක් කාලා නම් ජීවත් වෙන්නේ. ඒ අනුන්ගෙන් කන බත් පාසලේ තුලින් උනත් බත් කටක් දන් දෙන්න එයා දක්ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාට මේ දුගීභාවයෙන් අනාගතයේදී මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා අනිවාර්යයෙන්ම පෙර අපේ සංසාරේ අපේ පිනේ මදභාවයමයි. ඒ නිසා පිනේ මදභාවය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය හීන වෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම. පින් කිරීම තුළින් ආයුෂ වර්ණ බලය වැඩි කරගන්න. දැන් අපි කියමු කෙනෙක් රාජකාරී කරනවා. එයා මාසෙකට රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් 10000 පඩිය අතර ගන්න වෙලාවේ එයා තුල අවංකවම තෘප්තියක් ඇති වෙනවා. මං රුපියල් 11000ක වැඩ කළා කියලා. එයා 11000ක වැඩ කරලායි 10000 පඩිය අතර ගන්න. ඒ වෙලාවට අවංකවම එයාට සතුටක් ඇති වෙනවා පඩිය ගන්නකොට. ඒ සතුට කියන්නේ මොකද්ද? ආයුෂය, වර්ණය, සැපය, බලය. වෙන දෙයක් නෙමෙයි. එතකොට එයා මේ පඩිය ගන්න මොහොතේ මෙයාගේ ජීවිතයට අවශ්‍ය වන්නේ සැපේ බලය එකතු වෙලා. තේරෙන්න. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයාත් රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් පඩිය ගන්නකොට එයාටම හිතෙනවා අනේ මම රුපියල් 5000ක්වත් වැඩ කළේ නැහැ කියලා. එහෙනම් එයාට සතුටක් ඇති වෙනවද? එයාට අවශ්‍ය වන්නේ සැපේ බලයක් එකතු වෙනවද? නැහැ. එහෙමනම් කොතනදී වුණත් අපි හැම ශේෂයකදීම සතුටු වෙන ආකාරයෙන් ඒ කටයුතු කරන්න ඕන. අපිට අවංකවම හිතට සතුටක් දැනෙන ආකාරය. අම්මා තාත්තට සැලකුවා නම් අනේ මං අවංකවම අම්මා තාත්තට සැලකුවා. මගේ බිරිඳට යුතුයකම් ඉටු කරනවා නම් මම අවංකව බිරිඳට යුතුයකම් ඉටු කළා. මගේ සාම්පර්ශාරී යුතුයකම් ඉටු කරනවා නම් මම අවංකව ඒවා ඉටු කළා. සමාජයට මහාන බමුණන්ට වෙන්න තියෙන යුතුයකම් ඉටු කළා නම් මම ඒවා අවංකවම කළා. ඒ අවංකභාවයේ හිතෙන මොහොතේම එයාගේ ජීවිතේට ආයුෂවන්නේ සැපේ බලය ලැබෙනවා. තේරෙනවද? ඒ මොහොතේම එයාට ආයුෂවන්නේ සැපේ බලය ලැබෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනේ තමා සතුටින් ඉන්න. අනුන් සතුටු කරලා තමා සතුටෙන් ඉන්න. ඒක තමයි අපිට ලබන්න තියෙන ලොකුම ශක්තිය. මොකද අපි හිනාවකින් කෙනෙක් සතුටු කරන්න බැරි කමක් නැහැ. නේද? හිනාවක් වෙන්න අපිට වීදමක් යන්නේ නැහැ. නමුත් අපි මේ හිනා වෙනු සමහරලාට තව කෙනෙක් සතුටු කරන්න කැමති නැහැ. ඒ කියන්නේ අපේ ළඟ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබන්න අපිම කැමති නැහැ. ඒ නිසා අපිට දන් දීමෙන් අපි දක්ෂ වෙන්න ඕනේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබා ගන්න. එහෙමත් නැත්නම් ආම වශයෙන් අනුම සතුටු කරලවත්, hinaවකින් සතුටු කරලා, වචනකින් සතුටු කළත් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. මේක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මොකද ආයුෂයේ වර්ණයේ සැපේ බලය අපිට ජීවිතේට අත්‍යවශ්‍යයි. ඉතින් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය නම් අපි දක්ෂ වෙන්න ඕනේ එක පැත්තකින් පින්කම් කරලා ආයුෂ වර්ණයේ බලය එකතු කරගන්න. එහෙමත් අදක්ෂ නම් අඩු වශයෙන් අනුන්ව සතුටු කරලා හරි. හිනාවකින් කතාවකින් වචනකින් ඉරියව්වකින් හරි අනුන්ව සතුටු කළා නම් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා. ඔබට තවත් කෙනෙක්ව අවංකව සතුටු කළ හැකි නම් ස්වාමින්වහන්සේ පහදා දුන් ආකාරයට ඔබට ආයු වර්ණ සැප බල මේ සියල්ලක්ම ලැබෙනවා. අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් විමසන්නේ කෙනෙක්ට නිතරම කරදර කරන මානසිකව ප්‍රශ්න ඇති කරන පුද්ගලයෙක්ට අත්වන ඉරණම පිළිබඳව. අපි ඒ ගැන ස්වාමීන් වහන්සේගෙන් පහදා ගනිමු. දැස් පියාගන්න. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම්කඳ විඳගන්න. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ ජීවිතයේ සත්‍ය සොයමින් යන ජීවිතයේ වැඩි කාලයක් වනගතව මේ සත්‍ය සෙවීමේ කාර්යයට Tamanගේ ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් වැය කරන ගරු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ පසක් කරගත්තා වූ සත්‍ය මේ තරමින් හරි අපට අවබෝධ කරවන්නට උන්වහන්සේ වැඩම කළේ ඔබ කෙරෙහි කරුණාවෙන්මයි. ස්වාමින් වහන්ස දැන් කෙනෙක්ගේ හිතට දුක දෙන මානසිකව කරදර කරන කෙනෙක්ට අත්වෙන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස. මෙහෙමයි ඒ කරදර කරන කෙනත් හේතු පලධර්මයක් නොන. තේරනන් දැන් මනුස්සේකුට මේ ජීවිතය සමහරන ඇවිල්ල කියන අනේ ස්වාමින් වහන්ස මන්දැන් රස්සා දහයක් කලා. නමුත් මේ දහ තැනදිම මට කොතනකවත් ගැලපුණේ නැහැ. එයා මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා කියලා දැන් රස්සා 10න් මයින් වෙලා දැන් 11 වෙනි රස්සාව හොයනවා. මේ මේ නෝන හේතුඵල ධර්මයක්. තේරෙනවද? ඒ හේතුඵල ධර්මයන් කියන්නේ එයා පෙර ජීවිතේ එයා ආයතනක විධායකයෙක් වෙලා වැඩිහිටියෙක් වෙලා ඉඳලා අනිත්‍යයේ නිරතුරුවම පීඩාවන්ට පත් කරලා. ඒතකොට එහෙම අනිත්‍යයේ නිතරම පීඩාවන්ට පත් කරනකොට එහි ආනිසංස නිසා නෝනා මේ ජීවිතේ අපිට මේ ආකාරයෙන් අපිව පීඩාවට පත් වෙනවා. ඒව හේනුස හේතුඵල බලන. ඒතකොට මේ හේතුඵල ධර්මයන් දකිමින් අපි දක්ෂ වෙන්න ඕනේ අපිට ලැබුණ තැන අපි යහපත් ආකාරයෙන් ඉන්න. ඔය Tamanට දැන් මෙහෙම පීඩනයන් එනවා නම් යම් රාජකාරී ස්ථානයක අපි දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක්. ඒ අකුසල් විපාකයේ තුල අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පීඩනය දරාගෙන ජීවත් වෙන්න. මොකද මේ ලෝකේ නෝන අපිට නිවැරදි තැන් කොතනකවත් හොයන්න බෑ. නිවැරදි තැනක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. තේරෙනවද? ඒ නිසා නිවැරදි තැන් හොයාගෙන ගිහිල්ලා අපිට ගැළපෙන තැන් හොයාගෙන යනවා කියන කාර්යය කාරණය කවදාකවත් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන අපිට ලැබුණ තැන අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න. අපි ගැටෙනවා කියන්නේ ඒ කියන්නේ අපි නිවැරදි වෙලා නැහැ. මොකද අපි ගැටෙනවා. ඒ කියන්නේ අපි නොගැටි අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ. නිවැරදි තැන් හොයාගෙන යන එක නෙමෙයි. මොකද යම් වැරද්දක් සිද්ධ වෙනවා නෝනා ඒ අපේ අකුසල් විපාකයක්මයි. අකුසල් විපාකයක්මයි. ස්වාමීන් වහන්සේ ඊටමත් ප්‍රබල කර්මයක් කෙනෙක්ට බලපානවා නම් ඒ කර්මඵලය දුර්වල කරන්න දිගින් දිගටම කුසල් හේ නිරත වීමද ස්වාමින්වහන්සේ කරන්න ඕනේ. එහෙමයි කර්මයක් නැති කරගන්න හේතුන් කීපයක් තියෙනවා නෝනා. එකක් තමයි වඩාක් ශක්තිමත් කුසලයකින් අකුසලයට අටපත් කරනවා. දැන් ඒක නෝනායි මහත්තයෙකුයි ආවේ. ඒගොල්ලෝ දැන් ජීවිතේ මැදි වයසත් පහුවෙලා වයෝ වෘද්ධයි. ඇවිල්ලා කිව්වා ස්වාමින්වහන්සේ අපේ හිතට බලවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි තරුණ කාලේ අපි ධර්මයේ තුල හිටියේ නැහැ. තරුණ කාලේ ධර්මයේ තුල හිටියේ නැති නිසා අපි විවාහ වෙච්ච අලුත අපි ගබ්සාවක් සිද්ධ කළා. එදා මේ ගබ්සාව වැරදි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මේ ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට දැන් ස්වාමීන් වහන්සේ මේක අපිට හරීම පීඩාවක්. මංගා පුතේ ඔබට මේක නිරතුරුව මතක් වෙනවද? එතකොට මේ මහත්ය කිව්වා ඔව් මට මතක් වෙනවා කියලා. මං කෝ එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද හිත කියන්නේ මායя. තේනත් හිත කියන්නේ මායя මොකද අපි කවදා හරි මරණ මොහොතක බලවත් වූ අකුසලයක් අපිට මතු කරලා දෙනවා. ඒතකොට බලවත් අකුසලයේ මරණ වේලාවට ගබ්සාව මතක් වුණොත් ප්‍රාණඝාතයකට අදාළ ඊළඟ ප්‍රතිසන්දිය යනවා. ඒ නිසා මං කිව්වා එහෙම මතක් වෙනවා නම් මේක දැන් බරපතලයි. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ ළමා රෝහලට යන්න. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ. ඒගොල්ලන්ට බෙහෙත් ගන්න අම්මා තාත්තලාට වත්කම් නැහැ. එවැනි දරුවෝ දෙතුන් දෙනෙක් තෝරාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනකන් අවශ්‍ය සියලුම දේ කරන්න. බෙහෙත් හේත් සියලුම දේ කරන්න. කරලා ඒ දරුවෝ දෙන්නා ජීවත් වෙනවා දකිනකොට මං කළා වූ මගේ අතින් නැති වුණා වූ දරුවාට මං ජීවිත දෙකක් දුන්නායි කියලා යටපත් කරන්න. මේ ශක්තිමත් කුසලයෙන් අර අකුසලයෙන් යටපත් කරන්න. එහෙම කළොත් ඒක යටපත් වෙනවා. නමුත් එහෙමත් කරලා එයා ආයිමත් අර ගබ්සාව ගැන හිතන්න ගියොත් කවදාකවත් ඒක යටපත් වෙන්නේ නැහැ. තමන්ගේ දක්ෂභාවය තියෙන්න ඕනේ. තේරෙනවද? මහිත කියන්නේ මාර ඒක තේරුම් ගන්න ඕනේ. මේ අකුසලය අර වගේ ශක්තිමත් කුසලකින් යටපත් කරලා ඒක එතනින් අමතක කළා දාන්න ඕනේ. හැමත් මතකෙට ගන්න බෑ. මොකද එයා දැන් හිතෙන් චේතනාව සකස් කරන් ඉන්නේ මං ඒක යටපත් කළා කියලා. එහෙම කරලා නෝනා ශක්තිමත් අකුසල් ශක්තිමත් කුසල් තුලින් යටපත් කරන්න පුළුවන්. තේරෙනවද? දැන් අපි කියමු කෙනෙක්ගේ අතින් බල්ලෙක් මැරලා තිනවා. නමුත් මේ බල්ලා මැරිච්ච එක හැම වෙලාවෙම එයාට සීපත් වෙනවා. තේරෙනවද? එහෙම සීපත් වෙනකොට එයා මොකද්ද කරන්න තියෙන්නේ? කන්න බොන්න නැති බලල් පැටියෙක් හරි ගෙනල්ලා එයාට කන්න බොන්න දීලා ලොකු මහත් වෙනකන් කන්න බොන්න දීලා එයාව ගිහලා කොහාට හරි අතහැරලා දානවා. දාලා මගෙන් නැති වුණා වූ සතාට මං ජීවිතයක් දුන්නා කියලා. ඒ කියන්නේ තමන් අදක්ෂ නැත්තම් මේව යටපත් කරගන්න. තමන් දක්ෂ වෙන්න ඕනේ අර විදිය උපක්‍රමශීලීව හරි යටපත් කරගන්න. එහෙමත් නැත්තම් තමන්ගේ අතින් අකුසලයක් වෙලා තියෙනවා නම් අතීතේදී වෙච්ච අකුසල් ගැන ගැටෙන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අකුසල් වෙච්ච සිල්පද බිඳීම් ගැන අපි ගැටෙන්න ගියොත් ඒ ගැටෙන හිතෙන් අපි මැරුණොත් අපි යන්නේ දුගතියට. නමුත් අපරාධේ. රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. රකින්න සිල්පද හතරක් තියලා අපරාධේ බිඳුන සිල්පදේ ගැන ගැටිලා අපි නිරයට වැටෙනවා. ඒ නිසා බිඳුනේ සිල්පදේ ගැන හිතන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නිවැරදි කරගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. ජීවිතයෙන් අපේ අතින් වෙච්ච ආ වූ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද නැවත මතු කරලා ගන්න යන්න එපා. මොකද චේතනාවයි කර්මය සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක හැම වෙලාවම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා ඒක යටපත් කරලා දාන්නයි තියෙන්නේ. අතීතේ වුණා වූ සිද්ධිය ඒ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි කියලා දාලා යටපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ශක්තිමත් කුසලයකින් අකුසලේ යටපත් කරලා දාන්න අපි දක්ෂ වෙන්න ඕන ඕන. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක් කරු ස්වාමින් වහන්ස අපිට පැහැදිලි කර දෙන්න මාරයා කියලා කියන්නේ කවුද? මාරයා කියලා බුදුරජාන් වහන්සේ කාරණා තුනකට කියනවා නෝන. තේරෙනවද? පංච උපාදානස්කන්ධේ මාරයා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ කියන්නේ රූපය කියන්නේ මාරයා, හිත කියන්නේ මාරයා. ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කරනවා වසවත්ති දිව්‍ය පුත්‍රයා, ඒ කියන්නේ පරිණිම්මිත වසවත්ති ඉන්න දිව්‍ය නායකයා මාරයා කියලා. තේරෙනවද? එතනදී නෝනා අපේ ගිහි පිංගතුල්ලාට තේරෙනවද? මායයා බවට පත්වෙන්නේ හිතත් රූපයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය. තේරෙනවද? අර වසවත්ති දිව්‍ය පුත්‍රයා කවදාකවත් අපේ ළඟට එන්නේ නැහැ. අපේ මේ ගිහි ජීවිතේ ගත කරන ගිහි පිංගතුල්ලාට මායයා බවට පත්වෙන්නේ කවුද? රූපයක් හිතක් කියන කාරණා දෙක. මොකද මේ සකස් වෙන හැම හිතක්ම මායя හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ මොකක් හෝ සිතක් දැන් එක සැරයක් මම මතකයි මම බස් එකේ නැගලා කතරගමට යන්න ගියා. බස් එකේ. මම බස් එකේ නැගලා ගිහිල්ලා දැන් මම ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. මුළු බස් එකේම සෙනඟ නමුත් මගේ අනිත් සීට් එකේ කවුරුත් ඉඳගෙන හිටියේ නැහැ. මේ රත්මලාන හරියෙන් මහත්ෙක් නැගලා ඉඳගත්තා. නැෂනල් එකක් ඇඳපු මහත්ෙක් නැගලා ඉඳගෙන දැන් එයා මට පිටුපාල තමයි වාඩි වෙලා තියෙන්නේ. ඉස්සරහා පැත්ත බලාගෙන නෙමෙයි. මට පිටිපස්ස හරවගෙන වාඩි වෙලා තිනවා. තේරෙනවා එයා පාපුරව පැත්ත බලාගෙන. ඉතින් මම දන්නේ ඇයි කියලා. නමුත් දැන් මෙහෙම බස් එක අර අම්බලන්ගොඩට තේ බොන්න යන තැනටම ගියා. ගිහලා දැන් නැවැත්තුවා. නවත්තලා සෙනග ඔක්කොම බැස්සට පස්සේ මේ මහත්තයා මගේ පැත්තට හැරිලා අහනවා හාමුදුරනේ ඔබ වහන්සේට ගිලම්පස් එකක් ඕනේද කියලා. ඒක අහනකොට මේ මහත්තයාගේ එකපාරට මත්පන් ගඳ ආවා. එතකොට මං දැනගත්තා මේ මහත්තයා මට පිටුපාලා හිටියේ මත්පැන් ගඳ මටෙයි කියලා. තේරුණාද? ඒ වෙලාව මං කිව්වා එපා මහත්තයෝ ගිලන්පස කියලා. නමුත් එයා බස් එකෙන් බැහැලා ගිහිල්ලා මට බීම බෝතලයක්ම ගෙනල්ලා පූජා කළා. මං පින් දෙනකොට එයා ඒ පින අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා එයා බැහැලා ගිහිල්ලා ආයිමත් බස් එකට නැගලා බස් එක ගියාට පස්සේ ආයිමත් එයා අර පැත්තට හැරලා තමයි වාඩි වුණා. ඒතර මං දැන් දන්නවා මෙයා මේ වාඩි වුණේ බීමත් කම නිසා කියලා. මං කව මහත්යෝ කියලා මං එයා මේ පැත්තට හැරෙව්වා. හැරෙනකොට මේ මහත්තයා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ අර පැත්ත බලාගෙන හිටියේ මං ඊයේ රැම් උදේ මත්පැන් බිව්වා ඔබ වහන්සේට ගඳේ කියලා තමයි හැරුව කියලා. එයා කියනවා ස්වාමීන් වහන්සේ මම කට්ටන්ඩි වැඩ කරන්නේ. තේරෙනවද? මම මේ දකුණු පළාතේ ඉඳන් වැඩකට ඊයේ රෑ ආපු ගමන් මං ඒ වැඩේ කරලා දීලා මං ඒ කරන කෙනාට කියනවා හැමදාම වැඩේ වුණාට පස්සේ මට අරක්කු භාගයක් බොන්න ඕනේ කියලා. මං ඒකත් සල්ලිත් අරගෙන බීලා ගෙදර යන ගමන් කියලා. මං ඒව මහත්යෝ මහත්යාට මේ කට්ටඩි වැඩ තුලින් මොකද්ද කරන්න පුළුවන් කියලා. එයා කියනවා හාමුදුරනේ මට මිනිස්සෙක් මරන්න පුළුවන් කියලා. මම ඇත්තටම මහත්ය මහත්යට මිනිස්සෙක් මරන්න පුළුවන්. ඔව් කිව්වා. මම මහත්ය මරලා තියෙනවා. ඔව් කිව්වා. මම මහත්ය මේක හරි පාපයක් නේ. නෑ නෑ සන්නස මේක පාපයක් නෑ. මං අනුන්ට මෛත්‍රිය උදෙසා හේදේ කරන්නේ. අනුන්ව ගලවා ගැනීම උදෙසා හේදේ කරන්නේ. එහෙම කියලා කියනවා මං ඒකෙන් තමයි ජීවත් වෙන්නේ මගේ දරුවෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය කරනවා මං ඔක්කොමට වියදම් කරන්නේ මෙතනින් කියලා. ඒතකොට බලන්න දැන් මේ මහත්තයා හිත කියන්නේ මායයා, රූපය කියන්නේ මායයා කියන්නේ මේ මහත්යා බස් එකට නැග්ගේ වෙලාවේ ඉඳන් අර අවසාන වෙලාව දෙනකන් කොයි තරම්නම් හිත සකස් වුණාද? තේරෙන? එතකොට එයා සංඝයා කරේ ගරුත්වයක් තියෙනවා. ගරුත්වයක් තියෙන නිසා යහක බලාගෙන හිටියේ. එහෙම ඉඳලා අවසානයේ අර බස් එකේම ඉන්න අය බැහැලා ගිහිල්ලා තේ බීලා ආවා. නමුත් මේ මහත්යා විතරක් තමයි ඇහුවේ ස්වාමීන් වහන්සේ ගිලම්පස එකක් ඕනේද කියලා. එපා කිව්වා මෙයා කියලා බීම බෝතලයක්ම ගෙනල්ලා දුන්නා. ඒ ගෙනල්ලා දීලා පින් දෙනකොට සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් වුණා. එතකොට එයා බලන්න එහෙම කරලා එයාගේ වෘත්තියෙන් එයා මිනිස්සු මරනවා. මිනිස්සු මරලා එයා හිතනවා මෛත්‍රිය උදෙසායි මිනිස්සු මරන්නේ. අනුන්ට සේවයක් උදෙසායි මිනිස්සු මරන්නේ කියලා. එතකොට බලන්න මේ මහත්යාගේ සකස් වුණා වූ සිතුවිලි කොච්චර එකිනෙකට වෙනස්ද කියලා. කුසල් සිතුත් සකස් වෙනවා. සංඝයා කෙරේ ගරුත්වයක් තියෙනවා. අරසා මිනිමරණ තැන්ට යනවා. ඒ සියල්ලත් එයා සාධාරණීකරණය ඒක තමයි හිත කියන්නේ මායя කියන්නේ සංඝ. හිත නිතරතුම අපිව සුගතියත් දුගතියත් අතර දෝලණය කරමින් අරගෙන යනවා. තේන්න? ඒතර රූපය කියන්නේ මායя කියලා කියන්නේ දැන් ඔබතුමිය ළඟට ඔබතුමියගේ තරහකාරය එනවා. දැන් ඔබතුමියට පේනවා තරහකාරය එනවා කියලා. නමුත් එහෙම එනකොට ඔබතුමිය ඔන්න විතර්ක සකස් කරන් ඔබතුමිය තව තව තරහව ඇති කර ගන්නවා. නමුත් ඔබතුමිය දැක්කනම් මේ ඉන රූපය මායя කියලා. තේරුණාද? ඔබ කවදාවත් මේ ද්වේෂය සකස් කර ගන්නවද? නැහැ. ඔබ දන්නවා මේ මායя යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන රූපය මායя කියලා. ඒ නිසා රූපය මායя කියනකොට ඔබ ඉස්සරහට රූපේ එනකොටම මේ මායя කියලා හඳුන ගන්නවා. ඒ නිසා ඔබ කේන්ති ගන්නෑ. එයා කොච්චර ගැටෙන ස්වභාවයෙන් කතා කළා ඔබ නොගැටෙන ස්වභාවයෙන් කතා කරලා යනවා. එයා අකුසල් කරගත්ත ඔබ කරගත්තද? නැහැ. මොකද ඔබ රූපය මායя හැටියට දැක්කා. තේරෙනවද? ඒ නිසා අපේ ජීවිතේට හමු වෙන ඕනම රූපයක් මායя හැටියට දැක්කොත් කොතැනකදීවත් අපි අනුන් නිසා අකුසල් රැස් කරගන්නේ නැහැ. තේරෙනවද? මේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අපි මායя හැටියට දැක්කොත් මේ සකස් වෙන සිතුවිලි නිසා අපි කවදාකවත් අකුසලයක් සිද්ධ කරගන්නේ නැහැ. තේරෙනවද? මොකද එයා දන්නවා මේ මායя කියලා. එහෙනම් ගිහි පින්වතුන්ලාට නෝනා මායя බවටපත් වෙන්නේ කවුද? සිතත් රූපයත්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා ගත්තාම හරි ඈ. එතකොට ඉන් එහා මායෙක් ඉන්නවා. එයා තමයි පරනිම්මිත වසවත් තියෙන දිව්‍ය පුත්‍රයා. පරනිම්මිත වසවත් තියෙන කියන්නේ නෝන මේ මුළු ලෝක ධාතුවේම තියෙන සස්ත්‍රීකම සැපම තැන. ඒක ඊට වඩා සැපයක් මේ ලෝකේ නැහැ. මොකද පරණිම්මිත වසවත්තියේ අවුරුදු දවසක් කියන්නේ අපේ රටේ නෝනා අවුරුදු 2000ක්. අපිට අවුරුදු 2000ක් මිනිස්යාට අවුරුදු 2000ක් ඒගොල්ලන්ට එක දවසයි. තේරෙනවද? තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් එකමාරක් ඒගොල්ලන්ට ගිහිල්ලා නැහැ. තාම දවස් එකමාරක් ගිහිල්ලා නැහැ. ඒ තරම් ඒගොල්ලෝ සැපයෙන් වැඩි. ඇයි සැපයෙන් වැඩි කියන්නේ ඒගොල්ලන්ගේ පින වැඩි. ඒගොල්ලන්ගේ පින වැඩි නිසාම නෝනා ඒගොල්ලන්ට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. මායයට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. දැන් මායයා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන වෙලාවෙත් ඇවිල්ලා පීඩා කරනවා. බාධා කරනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් පීඩා කරනවා. ආයු සංස්කාරය අතහරින මුලා වෙලාවෙත් දැඩි ආකාරයෙන් පීඩා කරනවා. නමුත් මෙච්චර පීඩාවන් කරලා රහතන් වහන්සේලාට මුගලන් මහරහතන් වහන්සේගේ කුසට රිංගනවා එකපාරක් මාරය ඇවිල්ලා. මේසා පීඩා කළත් එයාට අකුසලයේ ප්‍රකට නැහැ නෝනේ. එයි පින වැඩි. ඒ තරම් පින ශක්තිමත්. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ පින කියන්නේ ගින්දරක් කියලා. පින අත්විදිනකොට පිනේ ශක්තිය වැඩි වෙනකොට ඒගොල්ලන්ට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. දැන් වර්තමාන සමාජීන ප්‍රභූ මහේශාක්‍ය මිනිස්සු බලන්න. ඒගොල්ලන් මහේශාක්‍ය භාවි කියන්නේ පින. පින නිසා මේ ජීවිතේ කරන අකුසල් ඒගොල්ලන් ප්‍රකට නැහැ නෝනා. ප්‍රකට වෙන්නේ පිනේ තරම් ශක්තිමත්. අකුසල් කරනවා කළත් ඒවට විපාකෙට එන්නේ නැහැ. මොකද පින බලවත්. මාර්යා කියන්නේත් එහෙම කෙනෙක්. එයාගේ අතීත කුසල් බලවත් නිසා මේ මොහොතේ කරන්නා වූ අකුසල් යාට විපාකයේ පිණිස ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් මාර්යා යම් දවසක සතර පායට වැටුණොත් කල්ප ගණන් සතර පාය මාර්යාට දිගයි. මාර්යාත් කවදාද සතර පායට වැටෙන වසවර්තිය වැටෙනවා පල්ලෙහාට. වැටුණාට පස්සේ කල්ප ගණක් එහාට දිගයි. නමුත් දැන් එයාගේ පින ශක්තිමත් ඒ නිසා අකුසලයට ප්‍රකට වෙන්නේ නැහැ. මෙන්න මේ මාර්යා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේලා රාතන් වහන්සේලා ළඟට තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් මෙහා අපි ළඟට එන්නේ නැහැ. තේරෙනවද? ඒගොල්ලෝ එන්නේ මායයා කැමති නැහැ කෙනෙක් ලෝකයෙන් මිදෙනවට. ඒ කියන්නේ මාර්ගඵල පැත්තට යනවට එයා කැමති නැහැ. එයාට ඕන කාමයේ තුල ලෝකේ තියාගන්න. දැස් පියාගන්න. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. ගරුතර ස්වාමින් වහන්සේගෙන් අපි විමසනවා ඔබ අහලා තේනවා භාවනා යෝගීව ජීවිතේ සත්‍ය සොයන්නට උත්සාහ කරන උතුම් පුද්ගලයන්ට මායя নিরතුරුවම කරදර කරනවා කියලා. මේ කතාව සත්‍යක්ද? අපි අපේ ස්වාමින් වහන්සේගෙන් විමසමු. ඔබට දහම් දේශනා කරන්නේ ආරණ්‍යගතව උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අපට මුණ ගැහෙන්නේ ඔබත් අපත් බෙහිවින්ම වාසනාවන්ත වූ නිසායි. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් ජතිවරයකුගෙන් දම් පැන්පිතක්. එතකොට සමින්වාස දැන් යහපත් ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලීන්ට කරදර කරන්න මාරයා පෙළඹෙන්නේ නැත්ත. බලපෑම් කරන මාරයා ඉන්නේ නැහැ. මාර්යා අවංකව මෙන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන වෙලාවට. අවසාන මේකදී තමයි එයා එන්නේ. නමුත් එයා එන්නේ ඉස්සෙල්ලා නෝන එයාගේ මාර පිරිවර ඉන්නවා. ඒ වගේම මාර දූතියෝ කියලා තණ්හා රති රගා කියලා තුන් දෙනෙක් ඉන්නවා. මේ මාරයා කියන්නේ තණ්හා රති රගා කියන්නේ මාර සේනාව කියන්නේ මේ ලෝකේ ජීවමාන චරිත. අද මේ වර්තමාන රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන්නේ ජීවමාන චරිතයක් වගේම මාරයා කියන්නේ ජීවමාන චරිතයක් සංකල්පයක් නෙමෙයි. මාර දූතයන් කියන්නේ ජීවමාන චරිත තුනක්. මාර පිරිවර කියන්නේ ජීවමාන චරිතයක්මයි. දැන් අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ දැන් රාත්‍රී 10ට විතර ඇති කියලා ඒ ස්වාමීන් වහන්සේ වෙලාව කියන්නේ උන්වහන්සේ සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර් 100ක් විතර ඉස්සරහින් තේනවද එක පාට කුළු මීහරක් රංචුවක් පහළ වෙලා තියෙනවා. කුළු මීහරක්. මේ කුළු මීහරක් රැළ නහයෙන් දුම් විදගෙන වේගයෙන් ස්වාමීන් වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? ස්වාමීන් වහන්සේ සමාධියෙන් පසු වෙන්නේ. සමාධිය තුල ස්වාමීන් වහන්සේලාට වියක් සකස් වෙන්නේ නැහැ. ඒක සමාධියේ හේතුඵල ධර්මයක්. දැන් මේ කුළුමීහවර්කර වේගෙන් ස්වාමින් වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා ස්වාමින් වහන්සේට මීටර් දෙක තුනක් තියලා දකුණු පැත්තට හැරලා පලා ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ආපු වේගෙම දකුණු පැත්තට හැරලා මොකද ඒගොල්ලන්ට ඉස්සරහට එන්න බෑ. ඒක තමයි ධර්මයේ ශක්තිය. ස්වාමින් වහන්සේගේ ශක්තියක් නෙමෙයි ඒක ධර්මයේ සමාධියේ ශක්තිය. මේ කුළුමීමහර පැනල යද්දිම අර ස්වාමින් වහන්සේට පේනවලු අර කුළුමීමහර පහළ වෙච්ච තැන එක තනි සද්දන්ත කුළුමීමක් පහළ වෙනවා. තනි සද්දන්ත. එයා අඩි 7ක් විතර උසයි කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. එයාගේ මුළු ඇඟම මේ වෙල්වට් එකක් වගේ. දහස්කර සිවුරු තියෙන පුංචි පුංචි කොටු තියෙන. ඒ පුංචි පුංචි කොටු තියෙන දහස්කර සිවුරක් වෙල්වට් රෙද්දෙන් වගේ හැදිලා ග්‍රීස් පැහැයක් ගන්නවා. දිලිසෙනවා එයාගේ. එයාගේ මේ ඉස්සරහා නායට මේ ලොකු රත්තරන් වලල්ලක් දාලා තියෙනවා කියනවා. තේරෙනවද? එහෙම දාපු අර එකපාරට පහළ වුණ මේ සද්දන්ත කුළුමීමා අර වගේම දුම් පිඹගෙන ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ එද්දිත් එයාත් අර වගේම මීටර දෙකක් තියලා හැරිලා පැනලා ගිහලා තිනවා. දැන් ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රඥාවෙන් මේක බලන්නේ ගලපලා මොකක්ද මේ උනේ කියලා. ඒතකොට නම් මේ ඉස්සෙල්ලාම ඉන්නේ මාර සේනාව. තේරෙනවද? මාරයාගේ පිරිවරයි. දැන් මාර පිරිවර ඇවිල්ලා මාර පිරිවර බයේ පැනලා දුවනකොට අන්න අතෙන්ට මාරයා තමයි ඒ ආවේ. ඒතකොට මාරයා කියන කෙනාට මාර පිරිවරට ඕනෑම වේශයක් ගන්න පුළුවන් ඕනා. ඒගොල්ලන්ට හරක් වේශද මොන ඕනෑම වේශයක් අරගෙන ඒගොල්ලන්ට මතුවෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ හැකියාව. ඒතකොට එතනදී ඒ මාර්යා එතනදී උත්සාහ ගන්නේ එක්ක ස්වාමින් වහන්සේ බය කරලා එතන හෙලක් තිබිලා තිනවා ඒ හෙලෙන් පල්ලෙහාට වැටේ කියලා මොකක් හරි කරන්න. ඒ වගේ ඒගොල්ලෝ මනෝනා අනිවාර්යයෙන්ම කෙනෙක් ධර්මාබෝධයක් කරා යන වෙලාවේ තමයි ඒගොල්ලෝ එතෙක් ඒගොල්ලෝ එන්නේ නැහැ. මුලින්ම මාර සේනාව වෙනවා, ඊළඟට මාර දූතිය වෙනවා, ඊළඟට තමයි අවසාන ජවනිකාවේදී තමයි මාරයා මේකට බහින්න ඕන. නමුත් ඒගොල්ලෝ ගිහි පින්වතුන්ලා හැටියට අපි හැටියට ඒගොල්ලෝ අපි ළඟට එන්නේ නැහැ. මොකද අපිට මායя වෙන්නේ හිත රූපයක්. දැන් මායя කියන්නේ ජීවමාන චරිතයක්. මාර දූතිය කියන්නේ ජීවාන් දත්තයක්. මොකද අපි දන්නේ එක්සරා ස්වාමීන් වහන්සේලගේ නම් කිදිරියට ওই මාර දූතිය තුන් දෙනාම අවස්ථා තුනකදී ඇවිල්ලා තිනවා. එක අවස්ථාවකදී එක මාර දූතියක් ඇවිල්ලා තින රෝගියෙක්ගේ ස්වභාවයෙන්, රෝගී කාන්තාවගේ ස්වභාවයෙන්. ඒක සමාධියෙන් තමයි මේ සියල්ල දකින්න පියවියෙන් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සමාධිය ඇහෙන් දකිද්දී ස්වාමීන් වහන්සේ දකින්න රෝගී කාන්තාවක්. එතකොට රෝගී කාන්තාව අරමුණු කරගෙන ඉඳී එක පාටේ රෝගී කාන්තාව ඉතාමත් අලංකාරාකාරයෙන් දිව්‍යාංගනාවක් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ දිව්‍යාංගනාවක් වෙලා තින්නේ හුඟක් මේ අඩ නිර්වත් ස්වභාවයෙන් එයාට ඒ මතුවෙන්නේ. මොකද එයා හදන්නේ ස්වාමීන් වහන්සේ තුල කාමයේ සකස් කරන්නේ. කාමයේ සකස් කරන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන අර රෝගීව ඇල වකුටු වෙලා හිටිය අර කාන්තාව එක ෂණයෙන් ලස්සන දිව්‍යාංගනාවක් වෙනවා. ඒ දිව්‍යාංගනාවේ පැහැ ඇවිල්ලා පිනිජම්බු ගෙඩියක් හොඳට ඉදුණු පිනිජම්බු ගෙඩියක් කැපුවාම පිනිජම්බු ගෙඩියේ තියෙන අර පැහැක් තියෙන රෝස පාට අන්න ඒ පාට තමයි ඒගොල්ලන්ගේ පැහැය. ඒගොල්ලෝ අඩ නිර්වත් කළා තමයි මතුවෙන්නේ. ඒ මතුවෙන්නේ මොකටද? ඒ ශනේම ස්වාමින්වහන්සේලා තුල කාමයේ සකස් කරන්නේ. නමුත් ඒ වෙලාවට ස්වාමින්වහන්සේලා තුල කාමයේ සකස් වෙන තැන තැනට ඉස්සරහට ස්වාමින්වහන්සේලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා තුනකදීම මේ මාර දූතිය තුන් දෙනා අවස්ථා තුනකදීම උන්වහන්සේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේවා ජීවමාන චරිත නෝන. නමුත් මේ ජීවමාන චරිත කවදා හරි අපිට මුණ ගැහෙන්නේ අපි මේ ධර්ම මාර්ගයෙන් ඉස්සරහට මායාවෙන් ගැලවෙන්න පයින් වෙලාවේ. දෙන්න. එතෙක් එයා අපිට බාධා කරන්නේ එතෙක් ඒගොල්ලෝ නෙමේ අපිට හිත සහ රූපය තමයි මායාව බවට පත් වෙන්නේ. කරු ස්වාමින්වහන්සේ සමහරු කියනවා අපි කොච්චර හොඳ වැඩ කරත් අපිට සැනසීමක් නැහැ. හොඳ වැඩ කරන්න කරන්න අපිට කරදර වැඩි. ඒ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නේ ස්වාමින්වහන්සේ මේ කියන මායාව. ඒක අපේ අකුසල විපාක. තේරෙනවද? දැන් අපි කියමු හොඳ වැඩ කරනවා කියලා. හොඳ වැඩ කරනවා කියලා අපිට මේ ප්‍රසාදය ලැබෙන්නේ සම්‍යක් දෘෂ්ටික බලවේගවල ඉන්නේ මේ අපි එතන ලොකු රැවටීමක ඉන්නේ. දැන් ඒක මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කණ්ඩායමක් ඉන්නවා. මිත්‍යා ජීව කියන දන්නවනේ. මිත්‍යා ජීව කියන්නේ එක්ක මත්පැන් විකුණනවා, එක්ක මේ වස විස විකුණනවා, එක්ක මස් මාංශ විකුණනවා, එක්ක අහල් වෙළඳාම කරන ওই පැත්ත. ඒතකොට මේ විත්‍යා ජීවෙන් මහා කෝටි ප්‍රකෝටි ගාණක් හොයාගත්ත මිනිස්සු කණ්ඩායමක් යනවා කතරගම විශාල පින්කමක් කරන්න. දැන් ඉතින් පින්කම කරන්නේ ඒගොල්ලෝ කතරගමට යන මොහොත දක්වා සුමාන ගානක් කතරගමට පැලබැඳලා වහිනවා. සුමාන ගානක් එක දිගට වහිනවා. අනේ නමුත් මේ මිනිස්සු කතරගම බැහැස්ස වෙලා ඉඳන් වැස්ස නැහැ. ඉතින් මේගොල්ලෝ දවස් දෙකක් විතර ලක්ෂ ගාණක් වියදම් කරලා දන් දීලා ඔක්කොම කරලා අනේ දැන් සතුටු සිතින් ගෙදර එනවා අපිට දෙවියෝ ආශිර්වාද කළා කියලා. මේ දෙවියෝ නෙමෙයි ආශිර්වාද කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටික බලවේග. තේන්න? දැන් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන අය කවදාකවත් දුප්පත් වෙනවද? නැහැ. සිල්පදයක් බිඳිලා තියෙන. නමුත් දුප්පත් වෙන්නේ තව තව කෝටිපති ප්‍රකෝටිපතියන් බවට පත් වෙනවා. කවුද මේ උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උපකාර කරන්නේ. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උපකාර කරන්නේ මොකද ඒගොල්ලන් මිත්‍යා දෘෂ්ටික බලය තව තව වැඩි වෙන්නේ. නමුත් අර මහත්තුරු හරි සන්තෝෂයෙන් ගෙදරාම අපිට කතරගම් දෙවියෝ උපකාර කළා කියලා. කතරගම් දෙවියෝ නෙමෙයි උදව් කරන්නේ. අර මිත්‍යා දෘෂ්ටික මාර බලවේග. ඇයි මාර බලවේග උපකාර කරන්නේ තව තව මිත්‍යා ආජීවය තුල ශක්තිමත්ව ඉස්සරහට ගිහිල්ලා තව තව ශක්තිමත් ආකාරයෙන් සතර පායට ඒගොල්ලන් ගන්න. තේන්න. ඒ නිසා මේ වර්තමාන සමාජයේ හුඟක් අය කලකිරලා ඉන්නවා අපි ධර්මයේ තුල ජීවත් වෙනවා. අනේ අපිට යහපතක් නැහැ කියලා. තේන්න. එතකොට අර බලන්නකෝ අරගොල්ලෝ අච්චර වැඩි කරනවා ඒගොල්ලන්ට යහපත් කියලා. පොතේ එතන හරි රැවටීමක් අපි ඉන්නේ. ඒගොල්ලන්ට උපකාර කරන සම්මියදෘෂ්ටික බලවේග නෙමෙයි. තේන්න. තෙරුවන් සරණ ගිය කිසිම කෙනෙක් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කෙනෙකුට උපකාර කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ දෙයියෝ තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. තේරෙනවද? තෙරුවන් සරණ ගිය අවංක ස්වාමින්වහන්සේ කෙනෙක් කවදාකවත් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන්නට උපකාර කරනවද? නෑ. ඒ වගේ තෙරුවන් සරණ ගිය කෙනෙක් දෙවියෙක් උපකාර කරන්නේ නෑ. එහෙනම් කවුද උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික බලවේග. ඒතකොට ඒගොල්ලන්ට උපකාර කරන්න කරන්න තව තව ලැබෙනකොට ඒගොල්ලෝ තව තව රැවටෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ අපිට සම්මිය දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ කියලා. තව තව ශක්තිමත් කරගෙන ඒගොල්ලෝ ඉස්සරහට යනවා ආර්ථික වශයෙන්. නමුත් අවසානයේ ඒගොල්ලොම දන්නේ සතර පායට වැටෙන මොලාවේ අවසානයේ ඒගොල්ලන්ට උපකාර කරලා තින්නේ මායя. ඒ නිසා අපිට සාමාන්‍ය කෙනෙකුට එවැනි උපකාරයක් නොලැබෙනවා කියන්නේ ඒ යාගේ කළා වූ අකුසල් විපාකයක්. අකුසල් විපාක දෙවියන්ට වළක්වන්න බැහැ. තේරුණා? ඒ නිසා අපි මේ දෙතනේ තියෙනා වූ පරතරය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ වැරදි කරන අය කොච්චර කෝටිපතිය වුණත් ඒක ධර්මයේ වරදක් නෙමෙයි. එකක් ඒගොල්ලන්ගේ සංස්කාර කුසල් සංස්කාර අනිත් එක ඒගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උදව් කරනවා. මොකද ඒගොල්ලන්ට මේ පැත්ත තව තව වැඩි කරන්න ඕන. ඉතින් එතෙන්ට අපි රැවටෙන්න නරකයි. ඔබ තපත් ජීවත් වෙන මේ යුගයේ ඇහැට පේන දේවල් පිළිබඳව ඔබ සොයනව වැඩි. ඔබේ මියගිය ඥාතිය සමීපතම කෙනා මිය ගියට පස්සේ ඔබේ ඥාතියට සමීපතම කෙනාට මොකද සිද්ධ වුනේ? ඔබ ජීවිතේ කවරදාක හෝ සොයන්නට ඇති. අපි ස්වාමින් වහන්සේගෙන් ඊළඟට විමසන්නේ මේ විදිහට. මලගිය පුද්ගලයන් ගෙන්වන්නට පුළුවන්ද? ඒ මලගිය පුද්ගලයන් සමග කතා කරන්න පුළුවන්ද? අපි ඒ පිළිබඳව ස්වාමින් වහන්සේගෙන් විමසනවා උන්වහන්සේ ලැබපු ජීවිත අත්දැකීම් සමග ඒ ධර්මාවබෝධය සමග අපට මේ බව පැහැදිලි කර දේවි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය. කලාතුරකින් ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් මේක. උන්වහන්සේත් මට මුණගැහෙන්නේ මා పూర్වයේ කරපු යම්කිසි කුසල කර්මයක් නිසායයි මා විශ්වාස කරනවා. ඒ කුසල කර්මයේ කොටස් කරුවන් හැටියට මා ඔබවත් නම් කරනවා. ගරු ස්වාමින් වහන්ස මල කියවුන් ගෙන්වා සාකච්ඡා කිරීම. ඒ අය සමග මේ සජීවී ලෝකයේ පුද්ගලයන් අදහස් උමාරු කර ගැනීම වෙන්නට පුළුවන් දෙයක්ද. මේව ඇත්තක් තියෙනවා. එකන මැරිච්චය ගෙනල්ල දැන් අපිගෙම නෝනගේ තාත්තා නැති වෙනවා. නැතුන් නැති වෙලා එයා ඉන්නේ දුර්වල තැනක. പ്രേතතලයකට අදාළ දුර්වල තැනක. නමුත් නෝනා එයා ගැන හැම වෙලාවෙම හිතනවා. පැය 24ම එයා ගැන හිතමින් අඬමින් දුක් වෙමින් ඕක කරමින්මයි ඉන්නේ. එහෙම කරනකොට එයාට අනුන්ගේ හිත් දැකීමේ ශක්තිය තියෙනවා ප්‍රේතයාට. එයා Tamanට වැහෙන ස්වභාවයට එනවා. මොකද මේ බැඳීම වැඩි නිසා. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් මැරුණාට පස්සේ එතනින් එයාව අමතක කළා දාන්න. තේරෙනවද? දැන් එයා ඔබට අයිති නැහැ. තේරෙනවද? එයාට පින් දෙන වෙලාවට නම කියලා පින් දෙන්න ඉන්පස්සේ එයා ගැන හිතන්න යන්න එපා. තේන්න. මොකද මැරිච්ච අය ගැන හිතලා ඉවර කරන්න බෑ. මේ ජීවිතේ ඔබේ තාත්තා අම්මා ගැන ඔබ හිතනවා නම් ඔබේ ගිය ජීවිතේ තාත්තා අම්මට මොකද වෙන්නේ? ඊට ඉස්සෙල්ලා ජීවිතේ තාත්තා අම්මා මොකද වෙන්නේ? එහෙනම් මේ ලෝකේ ඔබට තාත්තා අම්මා නොවෙච්ච ලෝකේ කිසිම කෙනෙක් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම ඔබට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙලා තිනවා. එහෙනම් මේ අම්මා ගැන හිතලා විතරක් අපිට ඕක ඉවර කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ යමෙක් මිය පරලොව ගියාට පස්සේ එතනින් ඒක නවත්තලා දාන්න. එයා දැන් ඔබට අයිති නැහැ. ඔබ പ്രേත ලෝකේ ඉන්නවා නම් එයා අපිට අයිති නැහැ. දිව්‍ය ලෝකේ ඉන්නවා නම් එයා අපිට අයිති නැහැ. මව් කුසක ඉපදුනා නම් දැන් ඒ අම්මා දරුවා මගේ කරගෙන එයා ජීවත් වෙනවා ඇති. එහෙනම් මැරුණාට පස්සේ එයා අපිට අයිති නැහැ නෝනා. නමුත් මැරුණාට පස්සේ යුතුයකමක් හැටියට පින් අනුමෝදන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම අපි මැරිච්ච කෙනා පිළිබඳ බැඳිලා යනවා නම් තේරෙනවද? අපි සීලෙන් සමාධියෙන් දුර්වල නම් ශ්‍රද්ධාවෙන් දුර්වල නම් ඒ මැරිච්ච කෙනා අපේ ඇඟට එනවා නෝනා. එහෙම ඇවිල්ලා යාට යම් යම් දේවල් කියන්න කරන්න පුළුවන්. එහෙම කරන දේවල් තියෙනවා ඒවා ඒ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. නමුත් කවදාක්වත් දෙවියෙක් මිනිස්සෙගේ ඇඟට වැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ශාස්ත්‍රීය දිව්‍යතල වල ඉන්න දෙවියෝ ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාන ප්‍රතිය පරිනිම්මිත වසවත්තියේ තාවතින්සේ වගේ ඒ දෙවියෝ මිනිස්යාට යොදුන් 100ක් ඈතින් ඉන්න කියලා. මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ. මිනිස්යාට යොදුන් 100ක් ඈතින් ඉන්නේ. මිනිස්යාට යොදුන් 100ක් එයා ලඟ වෙන්නේ නැහැ. ඒ මිනිස්යාගේ ගඳ උහුලන්න බෑ කියනවා. මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි. දුස්සීලභාවයේ ගඳ. එන්න. ඒ නිසා සම්මියත් දෘෂ්ටික දෙවියෝ හැම වෙලාවෙම යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියනවා. එහෙනම් සම්මියත් දෘෂ්ටික දෙවියෝ යොදුන් 100ක් ඈත ඉන්නවා නම් ශාස්ත්‍රීය දිව්‍යතලවල මිනිස්සෙක්ගේ ඇඟට වැහෙනවා කියන එක අපි හිතන එක්තරා මුලාවක් විතරයි. ඒ නිසා මිනිස්සෙන්ට ඇඟට වැහෙන්නේ ප්‍රාථමික പ്രേත කොටස්, භූත කොටස්. ඒ වගේම ප්‍රාථමික දෙවිවරුත් ඉන්නවා. දැන් සමහර ප්‍රාථමික දිව්‍ය ස්වභාවයන් තියෙනවා මනුස්ස ලෝකයේ ආශ්‍රිතව. ඒ වගේ අය ඇඟට වැහෙන්න පුළුවන්. නමුත් කවදාක්වත් තෙරුවන් කෙරෙහි සද්ධාවක් තියෙන පින්වත් දෙවි කෙනෙක් මිනිස්සෙක්ගේ ඇඟට වැහින්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ, Tamanගේ මියගේ ඥාතිය වෙනුවෙන් මෙලව ජීවත් වෙන පුද්ගලයෙක් අවංකවම හිතනවා නම් ඒ කෙනාගේ පරලෝව ජීවිතය ගැන ගැඹුරින් හිතා බලනවා නම් ඒ පුද්ගලයාට කරන්න පුළුවන් හොඳම දේ කුමක්ද? නිවැරදිම දේ අපේ දැන් අපේ සමාජය තුල සිද්ධ වෙනවා මේ අනිවාර්යයෙන්ම අපි මරණ වෙලාවේ පාංශකූල පින්කමක් කරනවා. පාංශකූල පින්කමක් කරලා දැන් සමාජ චාරිත්‍රයක් හැටියට වෙන් වෙලා තියෙනවා හත් මාසෙ තුන් මාසෙ අවුරුදු කියලා දාන. ඒවා නිශ්චිත දිනයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඒවා මේ සමාජය තුල ගලාගෙන එන සම්ප්‍රදායන්. තේරුණාද? ඒ නිසා ඒවා අනුව පින්පෙක් අනුමෝදන් කරන එකයි අපිට තියෙන්නේ. නමුත් බුදුරයන් වහන්සේ කියනවා මැරුණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු නම් මැරෙන්න එපා කියලා. මරණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? මොකද මැරිලා පින් ගන්න පුළුවන් වෙන්නේ එකම එක කට්ටියකටයි. ඒ තමයි පරදත් රූප ජීවි, പ്രേතයා പ്രേතිය කියන්නේ. එහෙම නැත්නම් මැරිලා අපි ගිහිලා මව් කුසක ඉපදුනොත් මිනිස්සෙක් වෙලා අපිට පිනෙන් වැඩක් නැහැ. මැරිලා අපි ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා ඉපදුනොත් අපිට පිනෙන් වැඩක්. මොකද අපි පිනෙන් ආඩ්‍යයි. මැරිලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයක ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරිලා තිරිසන් ලෝකෙක ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරලා නිරයට වැටුණා නම් පිනෙන් වැඩක් නැහැ. එහෙනම් මැරිලා පරදත් රූප ජීවි പ്രേත പ്രേත කියන പ്രേති කියන තැනට තමයි පින අවශ්‍ය. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙනවා මේ ප්‍රාථමික දෙවිවරු. රුක් දෙවිවරු, බුම්මාර දෙවිවරුගේ දෙවිවරු. ඒ දෙවිවරුන්ට පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික යක්ෂ බලවේගී ඉන්නවා. ඒ සම්‍යක් දෘෂ්ටික යක්ෂ බලවේග මේ පින් දැකලා සතුටු වෙනවා. නමුත් නෝනා අපේ අම්මා තාත්තා මැරුණොත් මැරිලා ගිහිල්ලා පරදත් රූප ජීවි പ്രേත වෙලා ඉපදිලා හිටියා. ඒගොල්ලන්ට පින් දුන්නා කියලා ඒගොල්ලෝ ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ. තේරෙනවද? පින නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කරගන්නවා. නමුත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කුමක් නිසාද මෙතෙන්ට പ്രേත භවයටපත් උනේ? උපාදාන පත්‍ය භව. උපාදානයේ සකස් වුනේ කුමක්ද? තෘෂ්ණා පත්‍ය උපාදාන. තේරෙනවද? gedara කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි. බිරිඳ දරුවන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි. ඉඩකඩම් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි එයා දැන් මෙතෙන්ට බැස්සේ. තේරෙනවද? දැන් බැස්සා නම් එයා කවදාකවත් මෙතෙන්ට යන්න කැමති නැහැ. මොකද പ്രേත ලෝකයේ තියෙන ප්‍රශ්නේ තමයි പ്രേතයා දන්නේ නැහැ Taman විඳින්නේ දුකක් කියලා. දැන් අපි හිතන්නේ අපේ තාත්තා අම්මා പ്രേත ලෝකෙට වැටුණා නම් ඒගොල්ලෝ දුකක් විඳින්නේ කියලා. නමුත් ඒගොල්ලන්ට දුකක් නැහැ. ඒගොල්ලෝ සැපයක් කොට එතන අල්ලන් ඉන්නේ. මොකද ඒගොල්ලන්ගේ උපාදානය. තේරෙනවද? දැන් අපි ගමු පිටකොටුවේ හන්දියේ ආචක අම්මා කෙනෙක් ඉන්නවා දරුවෙක් එක්ක. හිඟා කාලා ජීවත් වෙන්නේ. නමුත් කවුරු හරි ඉල්ලන මේ දරුවව මං අහවල් ඉස්කෝලේට ඇරලා උගන්වන්නම් මට දෙන්න කියලා. එයා දෙනවද? එයාට සාපේක්ෂව එයා දරුවා විඳින දුකක් කියලා එයා දන්නේ එයාගේ අකුසලයේ. තේන? ඒ වගේ ප්‍රේතයාට සාපේක්ෂව ප්‍රේතයා විඳින දුකක් කියලා ප්‍රේතයා දන්නේ නැහැ. තේන? ඒ නිසා එයා මෙතන කැරකි කැරකි ඉන්නේ මේකෙන් මිදෙන්න නෙමෙයි. පින් දෙනකන් නෙමෙයි එයා ඉන්නේ. එයා මේක උපාදානය කරන් කැරකි කැරකි ඉන්නවා. දැන් අපි කොහොම අපේ අම්මා තාත්තා මැරලා දැන් අපි හත් දවසෙට දානි දෙනවා. දැන් දානි දෙනකොට මුළු ගමටම අපි බණ කියනවා. බණ කියලා දැන් ගේ ඇතුලේ හරියට මඟුල් ගයක් වගේ වත්තේ සෙනක ගේ ඇතුලේ සෙනක වත්තේ පිටියේ සෙනක දැන් සෙනක පිරලා ගේ ඇතුලේ ඉන්නවා තේරුණාද ඉතින් දැන් අවස 3 ඉඳන් ඉඳන් ගේ කලබලකාරී කාමර ඇතුලේ මිනිස්සු මෙහි දැන් මේ අපේ අම්මා තාත්තා ඇත්තටම දැන් ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා මේ ගෙදර ඉන්නවා පරදතරු නමුත් මේ ප්‍රේතයා ප්‍රේතිය දැන් ඔබලා සල්ලි වියදම් කරලා දන් දෙනවට කැමති නැහැ මොකද එයා තෘෂ්ණාව නිසා මෙතෙන්ට ආවේ සල්ලි කෙරේ තියෙන තෘෂ්ණාව නිසා එතකොට මේ ගේ ඇතුලේ මිනිස්සු පිරලා ඉන්නවට මේ වත්තේ පිරලා ඉන්නවට කාමර ඇතුලේ සෙනඟ පිරලා ඉන්නවට එයා කැමති නෑ. මේ ප්‍රේතයා ගැටිලා ඉන්නේ. දැන් මෙයා හවසේ ඉඳන් එහෙ දුවනවා වත්තේ දුවනවා මෙහෙ දුවනවා නෝනට ආදරේ ප්‍රේතයෝ ඉන්න නෝනා මුර කරන් ඉන්නවා. එයා කැමති නෑ තව පිරිමියෙක් නෝනත් එක්ක කතා කරනවා. සමහර ප්‍රේතයෝ ඉන්නවා මෙහෙ බණ කියනකොට අල්මාරිය මුර කරන ප්‍රේතයෝ ඉන්නවා. මේ හාමුදුරුවෝ බණ කියනවා. එයා අල්මාරිය මුර කරනවා. කවුරුරි අල්මාරිය වල සල්ලි ගනි රත්තරන් බඩු ගනි කියලා. සමහරු පොල් ගහ මුර කරන කොස් ගහ මුර කරන ප්‍රේතයෝ ඉන්නවා. ඒවා උපාදානය කරගෙන මැරලා. දැන් මේගොල්ල මේ ප්‍රේතයා ගැටි ගැටි ගැටි ගැටි මේවා කරේ තෘෂ්ණාවෙන් දුව දුව ඉන්නවා හාමුදුරුවෝ බණ කියලා ඉවරයි. පින් ගත්තද? පින් ගත්තේ නැහැ. හාමුදුරුවෝ බණ කියලා ඉවරයි. ප්‍රේතයා ගැටි ගැටි තවත් අකුසල් කළේ. දැන් ගෙදරක පාටියක් තියෙනවා. පාටියෙක් දැන් කෑම මේසයක් දිනවා කෑම වලින් පිරීලා. මෙතන පුංචි ළමයි හතර පහ දෙනෙක් ඉන්නවා. මේ හතර පහ දෙනා සෙල්ලම් කරලා සෙල්ලම් කරලා නිදා ගන්නවා කෑම කෑවද? නැහැ. අම්මා දැනගන්න ඕනේ වේලස්සනින් මේ දරුවට කෑම කවන්න. නැත්නම් කෑම මේසයක් තිබ්බත් දරුවෝ නිදාගන්නේ බඩගින්නේ. ඒ වගේ ප්‍රේතයාට පින් දෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ පින් දෙන ක්‍රමානුව කොතනකවත් ප්‍රේතෙක් පින් ගන්නෙ නැහැ. මොකද ප්‍රේතයා ප්‍රේතෙක් උනේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා ප්‍රේතයක් වුණ කෙනා බුෆේ එකක් දාලා කෑම දෙනවට කවදාකවත් කැමති නැහැ. තේරෙන? වත්තේ පිටියේ මුළු ගමේම යාළුවන්ට ඥාතීන්ට කියලා මේවා කන්න බොන්න දෙනවට කැමති නැහැ. එහෙනම් පාටියක් දෙනවා නම් ඒක වෙනම පාටියක්. පින්කම නම් පින්කමක්. ඒ නිසා තමන්ගේ ඥාතියාට අවංකව පින් දෙන්න ඕනේ නම් Taman බනහන්න කැමති අවශ්‍යම පිරිසට විතරක් බන කියනවා. වත්ත පිරෙන්න නෙමෙයි සාලේ පිරෙන්න. නමුත් ඒගොල්ලොත් කැමති වෙන්න ඕන සුදු ඇඳුමක් ඇඳන් යහපත් ආකාරයෙන් ඇවිල්ලා බනහන්න කැමති කෙනෙක් වෙන්න ඕන. ඒතොර හවස පහ වෙනකොට මේ කුස්සිය වල තියෙන වැඩ කටයුතු ඔක්කොම අහවර කරන්න ඕන. තේන්න. ඔය කාමරවල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ ඒවා නරකයි. බන අහන වෙලාවට නෝනා ප්‍රේතයා සංසුන් කරලා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද ප්‍රේතයාගේ හිත දිව්වොත් ප්‍රේතයා දුවනවා. ප්‍රේතයා කියන්නේ තෘෂ්ණාව. තේරෙනවද? ඉතින් ප්‍රේතයා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ප්‍රේතයා බණ කියන වෙලාවේ අපි ළඟ වාඩි කරගත්තොත් සමහර විට ප්‍රේතයා යමක් ගන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැත්නම් වර්තමානයේ ඔය බණ කියන ක්‍රමෙන් නම් ඉන්න ප්‍රේතයෝ තව තව ගැටිලා තව තව අකුසල් කරගන්න. අපි දකින්න ඕන ප්‍රේතයා ප්‍රේතෙක් උනේ තෘෂ්ණාව නිසා. එයා කැමති නෑ ලෝකෙම මිනිස්සු ගෙනල්ලා ගෙදර කන්න දෙනවට. මොකද එයා සල්ලි වලට තෘෂ්ණාවෙන් ආවේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන උපක්‍රමශීලීව ප්‍රේතයාට පින් දෙන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පිළිසිඳු ආකාරයෙන් ප්‍රේතයාගේ හිත නොගැටෙන ආකාරයෙන් හිත නොදුවන ආකාරයෙන් තැම්පත් පින්කමක් සිද්ධ කරගන්න. එහෙම කළොත් තමයි ප්‍රේතයාට පින් අරගෙන ආත්මීය වෙනසක් සිද්ධ වුණොත් වෙන්නේ නැත්නම් එයා කවදාකවත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ. අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු ඔබ බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයක් තියෙනවානේ. තෙරුවන් වන්දනා කිරීමෙන් අනතුරුව මියගිය ඥාතීන්ට නිවසේ පින්දීම සුදුසු නැහැයි කියලා. ඒ කතාව ඇත්තක්ද? ධර්මානුකූලව සත්‍ය අදහසක් දේ. අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු. දැස් පියාගන්න. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. ගරු ස්වාමීන් වහන්ස අපි අසා තිබෙනවා මියගිය ඥාතීන්ට නිවසේ පින් අනුමෝදන් කරන එක සුදුසු නැති කාරණයක් කියලා. ඒක සත්‍යයක්ද? නෑ නෑ නෑ. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. තේරුණාද? පින් දෙන්න නම් අනිවාර්යයෙන්ම නිවසේ පින් දෙන්න ඕනේ. තේරුණාද? මොකද අපි කියමු දැන් කෙනෙක් කියනවා, "ගෙදර පින් දෙන්න හොඳ නෑ. ගෙදර දන් දෙන්න හොඳ නෑ." මේවා කියලා කෙනෙක් කියනවා නෝන එවැනි ගෙදර අපි කියමු දැන් එක ගෙදරක් තියෙනවා. එයා දන් දෙන්නෙත් නෑ, පින් කරන්නෙත් නෑ. මේ සිල් සමාදන් වෙන්නෙත් නැහැ. gedara කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. එහෙම ගෙවල් වලට සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටික බලවේග තමයි එන්නේ නෝනා. සම්‍යක් දෘෂ්ටික බලවේග එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පිනක් නැහැනේ මෙතන. මිත්‍යා දෘෂ්ටික බලවේගයි කියන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේග ගෙදෙට්ට එන්න එන්න තව තව අරයාගේ සිතුවිලි සකස් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික පැත්තටමයි නෝනා. තේරුණාද? තව තව අගාධයටයි යා යන්නේ. තේරෙනවද? එහෙනම් යමෙක් gedara මේ මින් බැහැරව කෙනෙක් හිතනවා නම් මම මේ gedara දන් දෙනවා පින් රැක්ස් කරනවා පින් දෙනවා මේ කියලා පින්කම් කරනකොට සම්මියක් දෘෂ්ටික බලවේග තමන් ළඟට එනවා නෝනා තේරෙනවා පින් කරනකොට සම්මියක් දෘෂ්ටික බලවේග එන්නේ දැන් අරක්කු බොන කෙනෙක් ඉන්න ගෙදරකට අරක්කු බොන අයනේ එන්න කැමති නේද ඒතර පන්සල් යන කෙනෙක් සිල් ගන්න කෙනෙක් ඉන්න ගෙදරට සිල් ගන්න කෙනා තමයි ඉන්න කැමති ඒ වගේ තමන් ජීවිතයෙන් පින්කම් කරන්නේ නැත්නම් දන් දෙන්නේ නැත්නම් පින් දෙන්නේ නැත්නම් gedara ඒවට අකමැති අය තමයි gedette එන්නේ. මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටික බලවේග gedette එනකොට සම්මිය දෘෂ්ටික බලවේග යනවා. ඒ කියන්නේ යාට මිත්‍යා දෘෂ්ටික බලවේගات එක තමයි ජීවත් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේගات එක්ක ජීවත් වෙන්න වෙන්නේ. එයාගේ සකස් වෙන සිතුවිලිත් මිත්‍යා දෘෂ්ටික පැත්තට තමයි බර වෙන්නේ. ඒක ඉතින් මහා විනාශයක්. නිසා බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුගේ රජමාලිකයට ගිහිල්ලයි ඥාතීන්ට පින් දෙන්නේ. තේරෙනවද? එනිසා යමෙක් මැරුණා නම් එයා පරදත් රූප ජීවි പ്രേත වුණා නම් එයා gedara ඉඩම ආශ්‍රිතවමයි ජීවත් වෙන්නේ. ඒ නිසා පින් දෙන කෙනාට gederai පින් දෙන්න සතර අපායේ දුක නොවන එකෙන් අපිට ධර්මාකුල දකින්නවා කියන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ තුලින්ම අපි දකින්න ඕනේ. නැත්නම් ඉතින් අපිට පේන අපිට පේන ඇසෙන් අපි මේ ලෝකේ දකින්න ඕනේ. මේ මස් ඇසෙන් අපිට සතර අපාය පේන්නේ නැහනේ. සතර අපාය කියන්නේ പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරේල් කියන දේ මේ මස් ඇසෙන් පේන්නේ නැහැ. කවදාරි අපි සමාධිය දියුණු කරලා ඒ සමාධිය ඇසෙන් තමයි මේවා දකින්න ඕනේ. තේරෙනවද? එතෙක් අපිට මේ තිරිසන් ලෝකයේ සත්වයා විඳින දුක දැකලා මේ මිනිස්යා විඳින දුක දැකලා අපිට මේ මේ දුක කියන කාරණේ හඳුනා ගන්න පුළුවන්. නේද? සතර පායද මිනිස්සයයිති වෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ තියෙනවනේ. තිරිසන් ලෝකේ ලෝ සත්වයා විඳින දුක බලන්න. ඉතින් තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දිහා බලලා අපි ඒක සතර පායේ දුක කියන කාරණේ දකින්න වෙනවා. ඉතින් ඉන් එහාට අපිට දිවෙස් නැහැනේ මේ මේ සමාධිය වැඩිලා නැහැනේ අපිට නොපෙනෙන ලෝකේ දකින්න. එහෙම නැත්නම් ඉතින් නොපෙනෙන ලෝකේ දැක්කා වූ අය කියන දේවල් අහලා ඒ කෙරේ විශ්වාසය ඇති කරගෙන සංසාර බය සකස් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව එවැනි දේවල් දේශනා කරලා තියෙනවා සංසාර බය ඇති කරන්න. ඉතින් ඒ නිසා නෝනා අපි තිරිසන් ලෝකෙම ගන්නකො කොච්චරනම් දුකන්ද කියලානේ. ඉතින් තිරිසන් ලෝකේ බල්ලෙක්, හරකෙක්, පූසෙක්, එළුවෙක් කියන්නේ කවුද? මේ පෙර ලස්සන මිනිස්සෙක්. වෙන කවුරුත් නෙමෙයි. පූසෙක්, එළුවෙක්, හරකෙක්, බල්ලෙක් කියන්නේ පෙර ලස්සන මිනිස්සෙක්මයි. මනුස්ස ජීවිතයක් ලැබලා සද්ධාාවක් තුල හිටියේ නැහැ, ಗುಣධර්මයක් රැක්කේ නැහැ, සීලයක් තුල හිටියේ නැහැ. ගැටෙන සිතින් මැරිලා අන සතර පායට වැටෙනවා. දැන් සතර අපායට වැටුණාට පස්සේ නෝන කල්ප ගණන් කාලය දිගයි. ඉතින් කවදාකවත් ආයෙමත් කල්ප ගණනකින් මතුවෙන්නේ නැහැ. මොකද තිරිසන් ලෝකේ සතෙකුට ලෝභ දේශ මොහයන්මයි සකස් වෙන්නේ. අකුසල මූලයන්, කුසල් මූලයන් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකට දුකෙන් දුකට වැටිලා කල්ප ගණන් නිරයන්ට ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳිනවා. තේන්න. ඉතින් ඒ වගේ තමයි දැන් එක මේ මේ මහත්යෙක් හිටියා. ඒ මහත්යා බොහොම ද්වේෂය අධික මහත්යෙක්. නමුත් ජීවිතේ මැදි වයසේ තරුණ කාලේ ගොඩාක් පින් කරපු කෙනෙක්. නමුත් අවසානයේ දැඩි ආකාරයෙන් ද්වේෂය සකස් කරගත්තා. එයාගේ කරුමේ කියන්නේ එයා ද්වේෂය සකස් කරගත්තේ මහා සංඝරත්නයත් එක්කයි. හාමුදුරු ගමේ පන්සලේ හාමුදුරු ආරණ්‍ය හාමුදුරුත් එක්ක තමයි එයා ද්වේෂණය සකස් කරගත්තේ. ඒ ද්වේෂය සකස් කරගෙන නෝනා අවසානයේදී යා මැරෙනවා. මැරුණාට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනකොට මේ මැරිච්ච මහත්තයා කොහෙද ඉපදුනේ කියලා එයාට පේන්නේ කිඹුල් කුසක්. කිඹුලෙක්ගේ කුසක්. කිඹුලෙක්ගේ කුසක් කියන්නේ මොකද්ද? මෙයා කිඹුලෙක්ගේ කුසේ උප්පත්තිය සකස් කරගෙන. එක්ක කිඹුළු බිත්තරේක හරි කුසේ හරි. තේරෙනවද? එතකොට එහෙනම් ඇයි මේ द्वේෂයට අදාළව ඒ උප්පත්තිය? මොකද කිඹුලා කියන්නේ බොහොම द्वේෂයෙන් ජීවත් වෙන සතෙක්. තේරෙනවද? එයා වතුරේ පීන පීන හිටියට කිඹුලා හරිම द्वේෂයෙන් ජීවත් වෙන්නේ. ওই කිඹුලා රැයට වතුරෙන් ගොඩ ඇවිල්ලා ගොඩබිම ගොදුරු හොයාගෙන යනවා. එයා හරි වේගවත්. කටෙන් පිඹිනවා වගේම වලිගෙන් ගගහා පුදුමාකාර द्वේෂයක් එයා පිට කරන සතෙක් තමයි කිඹුලා කියන්නේ. එතකොට දැන් අර द्वේෂයට අදාළව අරයා ගිහිලා කිඹුල් කුසක උප්පත්තිය ලැබුවා. ඉතින් එහෙනම් මේ කිඹුලා කියන්නේ කවුද? පෙර ජීවිතයක ওই ද්වේෂ සහගත මිනිස්සුයෝමයි. ওই සර්පයෝ කියන්නේ කවුද? පෙර ජීවිතේ මිනිස්සුයෝමයි. ද්වේෂය වඩපු අය. ද්වේෂයේ ඵලය තමයි ওই සර්පයා කියලා කියන්නේ. දැන් ඉතින් ද්වේෂය වැඩුවොත් ඒ වගේ සතර අපාය ඉතින් ඒ ආකාරයෙන් අපි දකින්න. මොකද අපිට පේන මස් ඇහෙන් පේන සතර අපාය ඕකනේ. ඉතින් ඒ සතර අපායේ දුක අපි ඒ ආකාරයෙන් දකින්න ඕන. තිරිසන් ලෝකයේ කියන්නේ හොඳ ලස්සන මිනිස්සු වෙන කවුරුත් නෙමෙයි. දැන් මේ ලෝකේ ජීවත් වෙච්ච හුඟා ඝාතන කරපු මිනිස්සු ඉන්නවනේ. මිනිමරන මිනිස්සු. ඔය එක මිනිමරණ මිනිස්සෙක් කෙලින්ම ගිහලා ඌරෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. ඇයි? මාස 6න් 6ට මැරුම් කන්නේ. මොද ඌරා තමයි මැරෙන වෙලාවේ දරුණු ආකාරයෙන් වද විඳලා මැරෙන සතා. ඒතකොට දැන් එයා ඌරු කුලේ ඉපදුනේ ඇයි? අර මිනිස්සු මැරුණා වගේම එයා මිනිස්සු මැරුවා වගේම මාස 6න් 6ට අවුරුද්දෙන් 6ද මැරුම් කන්නේ. මොද ඌරෙක් හරකෙක් එළුවෙක් වගේ සතෙක් එක දිගට ආත්ම භාව 500ක් උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එකම කුලේ ආත්ම භාව 500ක් ඉපදිනවා. මොකද මැරෙන වෙලාවට ඒගොල්ලෝ උපාදාන වෙන්නේ ඒගොල්ලන්ගේ කුලෙමයි. දැන් කිකිලියේ කුකුලෙක් මැරෙන වෙලාවට උපාදාන වෙන්නේ බිත්තරේමයි. හරකෙක් මැරෙන වෙලාවට උපාදාන වෙන්නේ යාගේ රැළමයි. ඒ නිසා ඒ රැළේම යා උප්පත්තිය ලබනවා. එක දිගටම ආත්ම භාව 500ක් විතර උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඉතින් එහෙම ඉපදෙද්දී දුකෙන් දුකටමයි දුකෙන් දුකටමයි පත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අර මිනිසයා මනුෂ්‍ය ජීවිතයක් ඉඳලා මුදල් වෙනුවෙන් හෝ මොකක් හෝ වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන අප්‍රමාණ සිද්ධ කරගත්තා. දැන් එයා ඌරෙක් වෙලා උපදිලා ඉන්නවා. ඉතුරෙක් වෙලා ඉපදිලා දැන් එයා අර මිනිස්සු මැරුවේ යම්සේද කපලා කොටලා ඒ විදිහටම පොළු වලින් ගහලා පිච්චිලා මරලා ගල් වලින් ගහලා මැරුම් කනවා. බුදුරජාණන් වහන්සේ කියන ආත්ම 500ක් විතර ඉපදිනවා කියලා. ඉතින් ඒ නිසා ඒ 500ක ඉපදිලා ගොඩ එන්නේ නැහැ. ඉන්පස්සේ නිරේටයි වැටෙන්නේ. මොකද මෙහි ද්වේෂයෙන්මනේ සකස් වෙන්නේ තිරිසන් සතා තුල. මොකද මරණ මරණ වෙලාවේ ද්වේෂයෙන්නේ සකස් වෙන්නේ. එයා මරණ කෙල් මරණ කෙනත් එක්ක ද්වේෂය ඇති කරගෙන එයා මැරෙන්නේ. ඉතින් ඒ නිසා ගැළවිල්ලක් නැහැ නෝන. තිරිසන් ලෝකේ දැක්කහම අපිට සතර පාය පිළිබඳ හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. තිරිසන් ලෝකේ කියන්නේ මොකක්ද කියන කාරණා. ඉතින් ඒ තිරිසන් ලෝකයේ හැම සතෙක්ම හැම තප්පරයකදීම අකුසලයක් රැස් කරන්නේ. තිරිසන් ලෝකයේ ලක්ෂණම සතා තමයි කුරුල්ලා. කුරුල්ලාට බුදුරයන් වහන්සේ කියන අකුසල් නිදියක් කියලා. ඒතරම් අකුසල් ලියලනවා කුරුල්ලා තුල. මොකද කුරුල්ලා උදේ ඉඳන් රෑ වෙනකම්ම පණුවන් මරමරා දැලඹුවන් මරමරා තමයි කන්නේ. මේ පණුවෙක් දැළඹුවෙක් මරණ මොහොතක් පාසා මරණීය චේතනාවයා තුල සකස් වෙන ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. නමුත් එයා කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. නමුත් ඒක හරියන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැති වුණත් කමන්නේ මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයේ එහෙනම් එක කුරුල්ලෙක් උදේ ඉඳන් හවස් වෙනකන් ජීවත් වෙලා රැයට නිින්දට යන්නේ ප්‍රාණඝාත අකුසල් සිය ගණක් සිද්ධ කරගෙන. ඒ නිසාම දුකෙන් දුකට දුකෙන් දුකට වැඩලා කල්ප ගණන් නිර්යන් දක්වා ඒගොල්ලන්ගේ ගමන ඔය සුන්දර කුරුල්ලෝකේ ජීවිතේ. ඔය සුන්දර කුරුල්ලෝකේ කියන තැන. ඉතින් තිරිසන් සතා කියන්නේ ලෝ අලෝභ ලෝභ ද්වේෂ මෝහයන්මයි. අකුසල් මූලයන්මයි. ඉතින් ඒගොල්ලන්ට කවදාකවත් ගොඩේමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ නෝනා. නමුත් ඔය සෑම සතෙක්ම පෙර ජීවිතේ මිනිස්සෙක්මයි. පෙර ජීවිතේ මිනිස්සෙක්ම. නමුත් මනුස්ස ජීවිතේදී අපි දකින්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ දන්නේ නැහැ මරුණාට පස්සේ බල්ලෙක් වෙනවා කියලා. මරුණාට පස්සේ හරකෙක් වෙනවා කියලා සමහර මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. වෙන කවුරුත් නෙමෙයි. අර අසිද්ධිසි දාණය දුන්න මල්ලිකා විසව මැරලා ගිහලා පණුකුලයක උපදින්නේ. සතියක් වගේ කාලේ. අසිද්ධිසි දාණය සම්මා සම්බුද්ධ ශාසනයේ එක දාණයයි දෙන්නේ. මොකද මැරණ වෙලාවට එයාට මතක් වුණේ කාමේ වර්ධව හැසිරීමේ වර්ධ. එයා කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ කළා. නමුත් මැරෙන වෙලාවේ කාමයේ වර්ධව හැසිරීමයි මතුවෙන්නේ ඊට අදාළව පණුකුලයක උප්පත්තිය ලැබෙන සතියක් වගේ කාලයක්. නමුත් ඊට පස්සේ එයා සුගතියට යනවා. නමුත් වර්තමානයේ කෙනෙක් පණුකුලයට වැටෙනොත් ආයිම සුගතියට යාමක් නැහැ. මොකද එයාගේ කුසල් ශක්තිය බලවත්. බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලාට දන් දුන්න කෙනෙක්. වර්තමානයේ අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා අපේ වර්තමානයේ වෙන ශක්තිමත් කුසල් මතුවෙන්නේ නැහැ. නමුත් එයාට මතුවෙලා එයා සතියෙන් ගොඩ ආවා. නමුත් වර්තමාන කෙනෙක් එතෙන්ට වැඩනොත් ආයිමත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නෝනා. අද දවස හරීම නිස්කාන්සුවේ සැනසීමෙන් ගත කරන්න පුළුවන් දවසක් වේවි ඔබට. ඒත් ඔබ බොහෝ දේවල් අල්ලාගෙන ඉන්නේ හිතෙන්. ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවෝ, ඔබේ නිවස, ඔබ රාජකාරී කරන තැන මගේ මගේ කියලා ඔබ කොයිතරම්නම් අල්ලගෙනද? අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු. අත්හැරීම අපි හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් කොහොමද කියලා. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක් ගරු ස්වාමීන් වහන්ස අත්හැරීම කියලා කියන්නේ කුමක්ද? මෙහෙමයි පුතේ අත්හැරීම කියන කාරණේ වරදවා පටලව ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ මේ ගේ අත්හරින්නවත් මේ මේ බිරිඳ අත්හරින්නවත් දරුවා අත්හරින්නවත් රැකියාව අත්හරින්නවත් ව්‍යාපාරය අත්හරින්නවත් නෙමෙයි. තේරෙනවද? අත්හරින්න කියන්නේ මේවා කෙරේ තියෙන තෘෂ්ණාවයි අතහැරෙන්න ඕන. තේරුණාද? දැන් සමහර එකේ මං කියනවා දැනුම අතහරින්න කියලා. දැනුම අතහරිනවා කියන්නේ නෝන මේ දැනුම විසිකරනවා නෙමෙයි. දැනුම කෙරේ තියෙන තෘෂ්ණාවයි අතහැරෙන්න ඕන. ඒ නිසා ගිහි ජීවිතේට මේ සතර අපායෙන් මිදෙන්න යන ගමනේදී අතහැරීම කියන්නේ නෝනා මේ ඇසුරු කරන දේවල් කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. මොකද gedara තුරවත්, බිරිඳ තුලවත්, සාමි පුරුෂයා තුලවත්, කාර් එක තුලවත් නෙමෙයි තෘෂ්ණාව තියෙන්නේ. තෘෂ්ණාව තියෙන ඒවා කෙරේ අපි තුලයි. අපි තුලයි තෘෂ්ණාව තියෙන්නේ. කාර්යක කාර්යකයේ ස්වභාවයෙන් තියෙනවා. ගේ gedara ස්වභාවයෙන් තියෙනවා. නෝන නෝනස්ගේ ස්වභාවයෙන් ඉන්නවා. මහත්ය මහත්යගේ ස්වභාවයෙන්. ඒවා කෙරෙහි මමයි තෘෂ්ණාව සකස් කරගන්නේ. ඒ නිසා රූපේ තියන්න. ඒක ඇසුරු කරන්න. ඇසුරු කරලත් රූපයේ අනිත්‍යභාවය දකිමින් රූපයේ කෙරෙහි තමා තුළ සකස් වෙන්නා වූ තෘෂ්ණාව අඩු කරගන්න. මොකද මැරෙන වෙලාවේ නෝනත් සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. චුතිසිත තමයි මේ අවසාන පංච උපාදානස්කන්ධේ මේ රූපය ඇතුළෙන් සකස් වෙනවා. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝවිඤ්ඤාණයක් ඇතුළෙන්. මනසේ සකස් වෙන සිතුවිල්ලක් ඇතුළෙන්. මේ චුතිසිතට මොකක් හෝ රූපයක් තමයි උපාදානය වෙන්නේ. තේරෙනවද? අපි කැමති අකමැති රූපයක්. දැන් අපි මැරෙන වෙලාවේ දරුවන්ට වැඩිපුර ආදරේ නම් එකපාරට දරුවන් සිහි වෙන්නේ. තේරෙනවද? දැන් සමහරු ඉන්නවනේ මැරෙන්න අම්මා මැරෙන්න යනවා. දරුවෝ ටිකයි මුණුබුරු ටිකයි ඔක්කොම ඇඳ වට කරගෙන කෑ ගහනවා, අඬනවා, බෙරිහන් දෙනවා. ඉතින් මැරෙන වෙලාව අනේ අර අහිංසක අම්මා එකපාරට දරුවන්වයි උපාදානය කරගන්නේ. ඇයි අර දරුවන් කෙරේ බැඳුනානේ. ඉතින් ඒ නිසා මැරිලා ඒ නිවසේම පරදත් රූප ජීවි ප්‍රේතියක් වෙනවා. ඒ නිසා මැරෙන වෙලාවේ නෝන අපිට සකස් වෙන අවසාන හිත මොකක් හරි රූපයක් ඇසුරු කරගෙන තමයි සකස් වෙන්නේ. පින් කරපු කෙනෙක් නම් මැරෙන වෙලාවේ පිනක් සිහිපත් වෙන්න පුළුවන් පින්කමක්. එහෙම කළොත් එයා මනුස්ස දිව්‍ය ජීවිතයකට යනවා. මැරෙන වෙලාවේ ඉඩකඩම් පාදානය වුණොත් ඒ ඉඩ මේම පරදත් රූප ජීවි ප්‍රේතෙක් නැත්නම් ගහක රුක් දෙවියෙක් වෙලා ඉපදෙනවා. ඒ නිසා මැරෙන වෙලාවේ මේ සකස් වෙන්නා වූ අවසාන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනවා. තේන්න. එතෙන්ට තමයි අපි මේ පුරුදු වෙලා යන්නේ. එහෙම නැත්නම් කොතනකවත් මේ ගෙවල් අතහැරලා දාන්න, බිරිඳ අතහැරලා දාන්න, සැමියා අතහැරලා දාන්න මේගොල්ලන්ගෙන් අයින් වෙන්න කියලා කියන්නේ සෝවාන් ඵලයට යන ගමන කරා යන කෙනා හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. තේන්න. එයා අනිත්‍යයට වඩා උද්‍යෝගිමත් කෙනෙක්. මොකද එයා යමක් දැක්ක කෙනෙක්. මොකද්ද දැකලා තියෙන ධර්මය? මොකද්ද ධර්මයේ දකින්නේ සංස්කාරයන් මතයි මේ දේ සිද්ධ වෙන්නේ. එනිසා කොතනවත් ඇලෙන්න යන්නෙත් නැහැ, ගැටෙන්න යන්නෙත් නැහැ. ගැටීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක් ඇලීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක් ඒ නිසා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට එනවා එහෙනම් කොතනකවත් එයා ශක්තිමත් කුසල් කරන කෙනෙක් එයාගේ යුතුයකමුත් එයා කරන්නේ කුසලයක් හැටියට එයා බිරිඳට සලකන්නේ කුසලයක් හැටියට දරුවාට සලකන්නේ කුසලයක් හැටියට එයා බිරිඳ නිසා දරුවා උදෙසා කවදාකවත් අකුසල් කරගන්නේ නැහැ ඒ නිසා එයා සමාජයත් එක්ක යහපත් ආකාරයෙන් ජීවත් වෙන කෙනෙක් එයා දක්ෂයි සමාජයේ ඕන තැනකින් කුසලයක් මතු කරලා ගන්න ඒක තමයි සෝවාන් මාර්ගයට යන කෙනාගේ දක්ෂණය. ඒ නිසා අතහරිනවා කියලා අන්තයකට යන්න බෑ. දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් ජීවත් වුණා උන්වහන්සේ අතහැරීම කියලා උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? අපි මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දේ නෙමෙයි. උන්වහන්සේ කැලේ තනියම ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැන් කැලේ ජීවත් වෙනකොට උන්වහන්සේට විතර්කයක් ඇති වෙනවා. මොකද්ද විතර්කේ? මේ සිවුරත් පාත්‍රෙත් මං අල්ලගෙන ඉන්නේ. මේකත් අල්ලගෙන ඉඳිමන්. එයා බුදුරජාණන් වහන්සේටත් වඩා ඉස්සරහට හිතනවා. තේන බුදුරජාණන් වහන්සේ අපිට තුන් සිවුරයි පාත්‍රය ළඟ අපි නතර කරලා තිනවා හේතුවක් නිසා. මෙයා ඉනුත් අන්තයට ගිහිල්ලා හිතනවා සිවුරත් පාත්‍රේ අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මං සිවුරයි පාත්‍රේනුත් අයින් වෙන්න කියලා. එයා නිගණ්ඨ ආශ්‍රමයක ගිහිල්ලා දැන් අමුඩයක් ගහගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අන්තවාදී අත්හැරීම. තේන? එවැනි අත්හැරීම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕනේ. තේන? තෘෂ්ණාවයි අත්හැරෙන්න ඕනේ. ඒ කියන්නේ සියල්ල ඇසුරු කරනවා. ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරිනවා. තෘෂ්ණාව තිබ්බොත් ඊට අදාළව ප්‍රතිසන්දිය යනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා සියල්ල පරිහරණය කරන්න ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න. තෘෂ්ණාවෙන් බැහැර වෙනවා නම් හැම වෙලාවෙම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය.